අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි අපි අද 129 වෙනි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සම්මත වර්ෂයෙන් 2016 ඔක්තෝබර් මාසේ 3 වෙනිදා. ඉතින් අපි සියලු දෙනාම ධර්ම දේශනාව සඳහා සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සංයුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා අභිඤ්ඤය පංච විමුක්තායතනානීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවක නේවාසිකව පූර්ණ කාලිනව යෙදී ගත කරන අවස්ථාවක්. ඉතින් මේක අපේ ජීවිතේ කලාතුරකින් හම්බ වෙන දුර්ලභ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් පෙර කළ පිනක ආනිසංස වාරයක් කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවක් අපිට හම්බෙච්චාම අපි ඒකට සාසනික වශයෙන් කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඉතින් ඒ ක්ෂණ සම්පත්තියේ වටිනාකම දන්න කෙනා එතයි තියෙන දුර්ලභ ගම්බීර භාවයේ දන්න කෙනා ඒකේ උපරිම ඵලපරෝජන නෙලා ගැනීම සඳහා ඒකට කරන්න පුළුවන් අනුග්‍රහ කටයුතු. මේ නිසා ඒ වගේ වැඩමුළුවක් ගැන හැඟීමක් ඇති වැඩමුළුවේ පළපරෝජන පිළිබඳ හැඟීමක් ඇති යෝගාවචරයක් වශයෙන් අපි කෙසේ පිළිපැදිය යුතුද කෙසේ සප්පාය කරනු සලසා දිය යුතුද කෙසේ මේකට අනුග්‍රහ කළ යුතුද කියලා අපි වගේ පුංචි මොලයක් ඇති කෙනෙකුට කොහොමඩක්වත් තීන්දුව කරන්න බෑ. ඒක මහ විශාල විෂයක්. ඒක අඩුපාඩු කන්දිසානේ අපි මේ තාම අද්දද්ද ඉන්නේ. නමුත් ඒකේ තියෙන ගැඹීරත්වය නිසාත් අපිට ඒක කරගන්න බැරි නිසා නැත්නම් සාකල්යෙම සම්පූර්ණ කරගන්න බැරි නිසා සර්වජන් වහන්සේ තමන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාන ප්‍රතිලාභයට පස්සේ නැත්නම් බුදු වුණාට පස්සේ අපි වගේ පැත්තෙන් කල්පනා කරලා ආධුනිකයෙක්ගේ පැත්තෙන් ආධිකම්මිකයෙක්ගේ පැත්තෙන් කල්පනා කරලා සර්වචනාංශේ ඒ අනුග්‍රහ කටයුතු දේවල් ලයිස්තුගත කරලා අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරලා ඒ අනුගහිත සූත්‍රයේ සංග්‍රහ වෙන්නේ සර්වඥ දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ විදේතෙම අංගුත්තර නිකාය පංචක නිපාත. ඉතින් අපේ දවසේ මාතෘකාවට යන්න ඉස්සර වෙලා අපි චාරිත්‍රාක් වශයෙන් මෙතෙක් කරපු හැම වැඩමුළුවක කළා වගේ මේ අනුගහිත සූත්‍රයේ වශයෙන් අපිට තියෙන වගකීම් බහරය. නැත්නම් අපි සාමූහිකව සහ එක එක්කෙනෙක් පෞද්ගලිකව අපිට මේ වගේ වැඩමුළුකෙදී ගත කරනකොට තියෙන සාමූහික වගකීම් භාරය, පෞද්ගලික වගකීම් භාරය පිළිබඳව අනුගහිත සූත්‍රය අපි ඉස්සරහින් තියාන පොඩි මතක් කිරීමක් කරනවා සංවේග පහල කරන්න. ඉනි අනුව සර්වචනාංශයේ මේ අනුගහිත පහ පෙන්නකොට ඉස්ලාම කියන්නේ මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වෙන කෙනා සීල අනුගහිතය කරන්න ඕනේ. වෙනතට වඩා සීලය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. එහෙමනම් කාය වචන දෙකේ හික්මීම පිළිබඳව සීතල භාවයේ පිළිබඳව ශිෂ්ටාචාර ගතිය පිළිබඳව මහාත්ම ගතිය පිළිබඳව මෘදුමලික භාවයේ පිළිබඳව විශේෂයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇවතුම් පැවතුම් වෙනස් කරනවා. මේකට ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි හිත අලුත් කරගන්න කාරණාවක් කරගන්නවා. අපි එදිනදා ජීවිතේ කාම ලෝකේ ගත කරනවා නෙවෙයි අපි දැන් භාවනා මධ්‍යස්ථානක ඉන්නේ. මම සිල් ඇඳලා ඉන්නේ. සිල් සිල් රිදී ඇඳලා ඉන්නේ. සිල් සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා අපි අපේ ඇඳුම් වෙනස් කරනවා, කාලසටහන වෙනස් කරනවා, සීලයක පිළිපදිනවා. ඉතින් මේ සීලයක පිළිපීම කිසිසේත්ම විධානයක් නෙවෙයි. අනිකුත් ආගම් වලගේ විධානයක් නෙවෙයි. ਸਰවඥාන්සේ පණවන ලද්දක්. නමුත් අනවන ලද්දක් නෙවෙයි. ඒ නිසා මේකට කියනවා අනක් නැති පණක් කියලා. ඥානවන්තයා ඒක බොහොම සාදරයෙන් පැලඳ ගන්නවා මල් මාලයක් වාගේ. මෝඩයට පේන්නේ මේක පොල්කටු මාලයක් වාගේ. මේක මා කරදරයක්. ඉතින් ඒක ඒ කෙනා මේ සිල් රකින්න කියනකට සිල් රකින්නේ. ඉතින් ඒ කෙනාට එතකොට ඒ කෙනාගෙන් සීලයට අනුග්‍රහ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සීලය අනුග්‍රහ අනුග්‍රහයක් විදිහට කෙරෙන්න නම් නැත්නම් සීල අනුග්‍රහිතේ වෙන්න නම් මේ සරුවචන් වාතකේ සීලය තමයි සාසනික සීලය මේ අනිකුත් ඇඟවල තියෙන මේ වෘත අනිකුත් තැන්වල තියෙන අනපනත් එක්ක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්ත කෙනාට තමයි ඒක විමුක්ත ආයතනයක් වඩපත් වෙන්නේ. අපි මේ සාකච්ඡා කරන හතර මාතෘකාට සම්බන්ධයි ඒකයි. ඒ නිසා අපි දන්නවා මෙතෙන් දෙනකොට අපි කල්ලාතුම හැම කෙනාම දැනුවත් කරනවා. අඩුම ලන්සුව උපෝසත අට්ඨාංග සීලී. ඉතින් ඒක හැම කෙනාම ඒක රැක්කේ නැත්නම් ඒ ඒ කෙනා උගුරට රබේත් බොණ්ඩ හදනවනම් ඉතින් ඉහාට කරන අනුග්‍රහ ගැන කුමන කතාවක්. ඒ නිසා Taman කල්පනා කරගන්න ඕනේ මේ ඉන්න ටිකේ මං ඉන්නේ භාවනා මධ්‍යස්ථානයක මං ඉන්නේ සීලතුන් මැද මම මේ ඇඳුම් ඇවතුම් පැවතුම් සියල්ලම මේ සීලයට ගැලපෙන්න ඕන කියලා යම් කෙනෙක් එහෙම නොවුනොත් ඒ ශිල්පද අනුගමනය කරේ නැත්නම් මෙතන දාන දෙන්න දෙන කෙනයි මේ භාවනා කරන එක අතර වෙනසක් ඇත්තේ නැහැ. මෙතෙන්ට වැඩට එන මිනිස්සයයි මේ සීල් රකින්න කෙනා අතර වෙනසක් නැහැ. ඉතින් ඒක නිසා ඒ ඇත්තෝ යම්ත විදියකට මේ කාට හරි අව탁සීරුවක් කරා නම් ඒ පැත්තට දොස් යනවා. හැබැයි මේ පැත්තට දොස් දෙනවා. තමයි මේ තරම් වෙන්න හැසිරෙන්න දන්නේ. එතන භාවනා කරන කෙනෙක් වශයෙන් හැසිරෙන්න දන්නේ නැත්නම් ඉතින් අනිගොල්ල මොනට කියලා ගහන්න ඉඩ තියෙනවා. මේ ඒගොල්ලන්ගේ දොස් කියනවට වැඩිය අපි සලකා ගන්න ඕනේ. මේ මිනිස්සු මේ ඇවිල්ලා මේ උපස්ථාන ඔක්කොම කරන්නේ වෙන මොනම දෙයකටවත් ආදම්මත් නිදහසෙන්වත් අපායට බයටවත් රාජානකටවත් නෙවෙයි සීලෙට. නිසා අපේ සීලය අපි රැක ගන්නවා. දෙක සූතානුග්‍රහිතේ. අපි මේ කරන්න හදන වැඩේ. මේ තව වටින කාලෙක පැයක් අපි වෙන් කරනවා කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්න. අපි යමක්ම දන්නේ නැති අය නෙවෙයිනේ හොඳටම දන්න අය. ඇයි මේ කවුරුත් කියන සුතයකට කවුරුත් කියලා දෙන දෙයකට අහුම්කම් දෙන්නේ? මේ සුතය නැති වුණොත් අපි අර පරණ පුරුදු අපේ මති මතාන්තරත් එක්ක කටයුතු කරන්න යෑම නිසා අපි ওই ෂට ප්‍රඥාව, චින්තාමය ඥාන ඉස්සරහට එන්නේ තියෙනවා. ඒ නිසා සුතමේ ඥාන අවශ්‍යයි. හිතට අලුත් පොහොර, අලුත් ආහාර දෙන්න ඕනේ. ඒ සඳහා සුතය එහෙම නැත්නම් මේ දේශනා ක්‍රමය බුදුජානන්සේ අනුමත කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා ශාසනයක් අලුත් සාස්ෘණ වංශේ නමක් ඇති වෙච්චාම ඒක පැවතෙන්න ඒකට ඒක පැතිරෙන්න ඔය වගේ 이르දි ප්‍රතිහාරය ආදේශන ප්‍රතිහාරය අනුශාසන ප්‍රතිහාරය කියලා ප්‍රතිහාරය තුනක් තියෙනවා. ඉතින් ඒවා ඉර්ධි ප්‍රතිහාරය කරනකොට සාස්ෘණ වංශේ සෙනග නොකා නොබී පිටිපස්සේ යනවා. ඒ ඉර්ධි ප්‍රතිහාරය බලන්න. ආදේශන ප්‍රතිහාරය කියලා කියන්නේ අනුංග සිත් බලා සිත් හතර විස්තර කරනකොටත් මිනිසු පේන කාට පෙර බඩ මිනිසු පිටපත් වගේ සාසුන් වාන්ති පිටිපස්සේ යනවා. අනිත් එක තමයි අනුශාසන ප්‍රාතිහාර්ය මෙන්න මේ දේ කරපම් මේ දේ නොකරපම් කියලා සුත මේ වතෙන් කියලා දෙන එකත් අනුව යන පිරිසක් ඉන්න. ඕකෙන් ඔය 이르දි ප්‍රාතිහාරයටයි 이르දි ප්‍රාතිහාරයටයි ආදේශනා ප්‍රාතිහාරයට තමයි සෙනඟ ඇදෙන්නේ. ඔය අනුශාසනා ප්‍රාතිහාරයට අනිත් තාම සුළු පිරිසක් මැජික් බලන්න ඕන කට්ටිය යන්නේ මැජික් පෙන්න නාට්‍යිකාවට. පේන අහන්න යන්න ඕන කට්ටිය යන්නේ ඒ පේන කියන කට්ටියට. නමුත් අනුශාසනා ප්‍රාතිහාරයට යන්නේ ඥානවන්තයා පමණයි. බුදුජානන්සේ සඳහන් කරලා තිනවා ඉදි ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය අනාර්ය ක්‍රම. සද්ධර්මයක සද්ධර්ම ශාසනයක තියෙන්නේ අනුශාසනා ප්‍රාතිහාරය පමණයි ඒක ආර්ය ක්‍රමයක්. ඒක නිසා ඉදි ප්‍රාතිහාරය වහන්න යනවනම් ඒ පළාත දිහා බලන්නවත් එපා. එහෙම නැත්නම් කවුරු හරි මේ හිත බලලා කමටහන් දෙනවා හිත බලලා කටයුතු කරනවා නම් ඒ පැත්ත බලන්න එපයි කියන එක අපිට ලොකු සාන්නාදලා මුල ඇතුවම කියලා තියෙනවා. ඒ නිසා අපි මෙතෙක් කල් ගිය පාරේදී <clears throat> අපි හිතුවේ මේ කවුරු හරි ඇවිල්ලා විදිහකින් අපිට මේ විදිහට මේ රිලෙවිය බඩව බඩව පැටව බඩේ බඳගෙන යන්නේ. ඒ වගේ අපි නිවනට අඟ ගහන්නේ යයි. එහෙම නැත්නම් එඬේර ඇවිල්ලා මේ බැටළු රෑන දක්වන්න වගේ අපි දක්කයි කියලා. ඒ කිසිම දෙයක් කරන්න බෑ කියලා බුදුසසුනාංශය සඳහන් කරනවා. මේ කියලා දෙන බණ තේරෙන්නේ නැත්නම් එනර්ජි වැඩන්නේ. එහෙනම් ඒ කියන්නේ ඒකේ නා මේ සාසනික ක්ෂණ සම්පත්‍ය අඳුරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මැජික් නම් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදි ප්‍රත්‍යහාරය නම් එහෙනම් ඉතින් මේ නිස්සන්න වනේ වැඩමුළු වලට සම්බන්ධ නොවුනට කමන්නේ. මම මේ මතක් කරන්නේ විශේෂයෙන්ම මේ සංවිධානය කර නැත්නම්. ඉංගියක් හරි පේන්න තියෙනවා නම් මෙතෙන් ඩවිල්ලි වෙලා මේ පේන බලව ගන්න අල්ල බලා සාත්‍තර කියව ගන්න එතන ඉද්ධි ප්‍රාත්‍යාරය පාණ්ඩ පිකින වැලීම කපලා දාන්න. එහෙම කට්ටිය මෙහෙට ආවට කමක් නැහැ. ආපු කෙනා වුණත් ඒ නොකිය වෙච්චි අඩුපාඩුකම් තියෙනවා නම් මතක තියාගෙන ඉන්න. බුදුහාමුදුරුවන්ට පට වේරලා තීරු කරලා දීලා තියෙනවා. අනුශාසනා ප්‍රාත්‍යාරය විතරයි ආර්ය ක්‍රමේ අනිතෝ අනාර්ය ක්‍රමේ. ඒක කෙරෙන්නේ සුතමේ ඥානය හරහා. කෙනෙක් තව කෙනෙකුට කියන එච්චරයි. මේ බුදුරජාණන්සේ ක්‍රමයෙන් එකම ඉගැන්වීම් ක්‍රමය ශ්‍රාවක දේතක සම්බන්ධතාවය. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. අපි බුදුහාමරගේ ශ්‍රාවකයෝ. උන්නා උන්වහන්සේ කියන දේ අපි අහගෙන ඉන්නවා. ඒ සුතමේ ඥාණය සඳහා සුතමේ අනුග්‍රහිකයක් අපිට අවශ්‍ය නැත්නම් සුතමේ ඥාණය ලබා ගැනීමට අපි අපකප වෙන්න ඕන. දැන් අපි මේ පාඩම් නැත්නම් නෙවෙයිනේ. මේක ඉස්කෝලේ පන්ති කාමරයකුත් නෙවෙයි. නමුත් පන්ති කාමරයක ඉන්න ආධුනික පයහතන් නොතේරෙන පොඩි දරුවෙක් වගේ අපි මේ කතාවට මේ දේශනාවට අහුම්කම් දෙන්න ඕනේ. හරි අමාරුයි. ඒ හේතුව අපි ගොඩක් දේවල් දන්න. අපේ කුප්පි පිරලා තියෙන. ආයේ මේකට වක් කරන්න බෑ. ඉතින් ඒකට වක් කරන වක් කරන දේවල් පිට ඒක නිසා සඳහන් කරනවා මේ සුතමේ ඥාණයට සූදානම් වෙනකොට දෙවනි භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරන වැඩිහිටියෙක් වගේ මේක එක සැරේ එන්නේ නැහැ ඇතුළට. මොකද අපේ වාජන පිටිලා. ඒ පිටිලා තියෙන වාජන මොනෝ පිටින් බැක්කරුවත් දෝරේ ගලනවා මිසක් ඇතුළට යන්නේ නිසා ටික ටික ටික ටික මේ සුතමේ ඥානෙ දීලා ඒක උකහා ගන්න පුළුවන් තාලෙට මේ හිත හැදෙන්න එක බණකින් කෙරෙන්නේ එක රාත්‍රියකින් මේක වෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත අහන්න ඕනේ නැවත නැවත කියනවාට කියනවා බාණ කියනවායි කියලා. එකම දේ නැවත නැවත කියනකොට බීලයි කියලා හිතනවා. බිබු මිනිසුත් ඒක තමයි කරන්නේ. එකම කියවනවා. එකම දේ නැවත නැවත කියනවා බණ කියනවායි කියන නිසා කවුරක්වත් බණ කියනවට වැඩිය බයිලා කියන එකට කැමති. බයිලා අලුත් කර කර කියනවනේ. බණේ නම් එකමයි කියන්නේ. ඒ නිසා සුතුමේ ඥානයේදී එකකින් අල්ලන්න පුළුවන් මේ මනුස්සයා වෙනසක් පතාගෙන අපකැප වෙන්න අනුග්‍රහ කරන්න කැමතිද? ඒව නැත්තම් මේ අද කාලේ බණ වාගේ මොනවද යනවනේ රට පුරා. ඒකට යන තැනක දිහා බලන්න. ඉල්ලුම හැටියට සැපයුම හදා හදා කියනවා. අලුත් අලුත් පද හදා හදා කියනවා. ඉතින් එච්චර බණ කියලා තියෙද්දි රට නරක වෙන්නේ කොහොමයි? ඇයි මේ රට නොමග යන්නේ? බණ වගේ જાති කියනවා. ඒක නිසා දෙපැත්තටම වගකීමක් තියෙනවා. අපි යන මාතෘකාවට අදාළ අපි සාකච්ඡා කරනවා. ඒකම මට ඇහෙන දේත් මගේ මාතෘකාවට අදාළ නැත්තම් නෑ වුණා වගේ. ඒකට අනුග්‍රහ නොකර සිටීම. හරිම අමාරුයි. ඒක කොච්චර අමාරුද කියනවනම් ඔය අන්‍යාගමික ධර්මයේ පතුරවන්නේ විචක්ෂණ කතිකයන්ගේ කතාවල් හරහා පමණයි. ඒගොල්ලෝ ලෝකේ ඉන්න හොඳම කතිකයෝ තෝරගෙන මේ මේ පණිවිඩය කිව්වොත් පැයකට මෙච්චර ගාණක් ගෙවනවා කිව්වහම වේදිකා සැරසිලිද සද්දද ඔක්කොම ලස්සන දාලා දුන්නට පස්සේ අපේ කට්ටිය මත් වෙලා අහගෙන ඉන්නවා දෙවුණු දැටි තුන් සැරේ අහනකොට අන්තර්ගතයක් නැතුණත් ඒකට නතු වෙනවා සරුවචනාංශිකාවේ ඒ කෝලම් මොනවත් නැහැ. සූත්‍රමය ඥානෙ කැමැති නම් මේක නැවත නැවත අහන්න කරගෙන කරගෙන යනකොට Tamanට ඊ හරහමත් විමුත් ආයතනයක් ලබන්න පුළුවන් බව තමයි අපි අද දවසේ මාතෘකාවට ගන්න හදන්නේ. නමුත් අපි ඒක දැන්ට මෙතන නතර කරලා ඊගාව කාරණාව බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සාකච්ඡා අනුකයි. ඔය කියන දේ ඇහුවට Tamanට ඕන ප්‍රශ්නෙට සාකච්ඡා යොමු කරන්න පුළුවන් වෙන්නේ දෙබසකදී තමයි. සාකච්ඡාවකදී තමයි. ඉතින් සාකච්ඡාවක් සාස්තු සාසනෙන් හැර කොහොක්වත් නැහැ. අනිත් තැනක මේ සුද්ධ ලියවිල්ල ප්‍රශ්නයට ලක් කරන්න බෑ. සුද්ධ ලියවිල්ල පිළිබඳ ප්‍රශ්න අහුවොත් සදාකාලික අපායයි. කියන දේ අහපන්. බුදුරජාණන් වහන්සේ මෙච්චර සරුවත්න වෙලා කියලා තියෙනවා මං කියන කිසිම දෙයක් පරීක්ෂා කරන්න තු ගන්න එපා. ඒක සාකච්ඡා කරලා අභිවෘද්ධිය තේරෙනවනම් ඉස්සලකින් දෙපාතර ගැලපෙනවනම් පසකින් දී ඉතරට ගැලපෙනවනම් ව්‍යාකරණ ගැලපෙනවනම් විතරක් බාරගන්න බුදුන් කිව්වයි කියලා ගුරුන් කිව්වයි කියලා බාර ගන්න එපයි කියලා. ඒක නිසා සාකච්ඡාවක් අවශ්‍යයි. අපි ඒක සඳහා සෑහෙන වෙලාවක් ගන්නවා. අපි උදේ මේ දවල් වලදී සාකච්ඡා සඳහා වෙලා ගත්තා. මම පුද්ගලයෙක් වශයෙන් මම දන්නවා පැහැදිලිවම මම අද මෙතන ඉන්නේ ධර්ම සාකච්ඡා නිසායි කියලා. මම මේක හොයන 77 78 79 වසරවල කිසිම තැනක මේ වගේ භාවනා මධ්‍යස්ථාන නැහැ, භාවනා ගුරුුරු නැහැ, පොත් නැහැ. හොයන්න ගියාට පස්සේ කසාකච්ඡාව හරහා තමයි අපිට අවශ්‍ය ධර්ම කොටස් මතු කරගෙන මේ කල්යාණ මිත්‍යෙද්ද නැද්ද කියන්න බුදුමාකාර යෙදුමකට අවස්ථාව ලැබිච්ච නිසා මට කාරණා කාරණා තේරුම් ගන්න මිනිස්සේ කඳුනා ගන්න මේ වගේ අද කතා කරන්න හැම හැකියාවක් ලැබිලා තියෙන්නේ සාකච්ඡා අනුග්‍රහිතේ තියෙන අපූර්වත්වය හරහා ඒක අත්‍යවශ්‍යයි තමන්ගේ අවබෝධයේදී කාරණාවට අදාළව කතා කරන්නත් නැත්නම් පසුබිමට අදාළව කතා කරන්නත් කියන දේ පිළිසිදුව කියන්නත් ලෝක සාසන සේවාවට. නිසා සාකච්ඡා අනුගහිත ඉතා වැදගත් හරියට පරියංක භාවනා කරන එක නා සක්මන් භාවනා කරනවා වගේ. සක්මන් භාවනා කරන තෝ දිගට පරියංක කෙරුවට හරියන්නේ නැහැ වගේ. සුතුමි ඥානෙ විතරක් හරියන්නේ සාකච්ඡාව අවශ්‍යයි. ඒක නිසා අපි සාකච්ඡාට පොළඹ ගන්න. ප්‍රශ්න අහන්න පොළඹ ගන්න. පුළුවන් කියලා දෙන්න ඕනේ මේ සාකච්ඡාවට ගන්න මෙන්න මේ ප්‍රශ්න විතරයි. ඒක සඳහා කටයුතු කරන්න ඕනේ. ළමන් හිතනවා අපි නිස්සරණවනේ ලංකාවේ භාවනා ක්‍රමවලට විශාල වෙනසක් ඇති කරනවා නම් ඒ වෙනස අපි ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇති කරනවා වෙන්නේ කවදා හරි අපි මේ අද පුරුදු කරන තියෙන මේ සාකච්ඡා අනුග්‍රහිතේ මතු પરම්පරාවට ලොකු පෙළ ගැස්මක් ඒ නිසා ඒකට හැඩ ගැහෙන්න බැරි නම් මේ ප්‍රවාහයට ඇතුල් වෙන්න අමාරු. මේ ප්‍රවාහයට ඇතුල් වෙනකොට භාවනා කරන්නත් ඕනේ. බනහන්නත් ඕනේ. නමුත් තමයි ප්‍රශ්නයක් අහන ස්වરૂපය ඒ අහන ප්‍රශ්නේ අදාළ භාවයේ පිළිබඳව Tamanට වග වෙන්න බැරි නම් දෙගුණයක් පස්සට යන්න වෙයි පශ්චාත්තාපේ. Tamanගේ අහන ප්‍රශ්නේ අදාළ භාවයේ තා වගවීම තියෙනවා නම් දෙගුණයක් ඉස්සරහට යයි. ඒ නිසා ඒකට මම මුළු වැඩමුළු පුරාම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව. ඒ නිසා මේ අද දේශනා කරන දේශනාවේ ප්‍රශ්න තියෙනවා නම් ඒක සාකච්ඡාට ලක් කරන්න. මෙන්න මේ කාරණා තුන තියෙන කෙනාට විතරයි සමතනුග්ගහිත විපස්සනානුග්ගහිත කියලා පරියංක භාවනාවේදී සක්මන් කරනකොට සමත භාවනා කරන්න පුළුවන් වෙන්නේ. විපස්සනා භාවනා කාර්යයයි. එහෙම නැතුව ඇමරිකන් බුද්ධඝම වගේ එක පාරට වාඩි වෙලා විපස්සනා කරන්න පටන් අරගත්තට පස්සේ පටන් අරගත්තට පසුබිම සකස් වීම නැත්තම් ඒ ඒ සංස්කෘතිය නැත්තම් ඒ පැලවෙන්නේ. ඒකට කියනවා ලොකු ගස් උගුල්ලා හිටවන්න බෑ. පොඩි පැලේ උගුල්ලා හිටවන්න පුළුවන්. නෙළුම් රෝගේ ඒත් එනවා. ආවට මොකද පැලේ අල්ලපදැන හිටිනවා. ලොකු ගස් හිටවල තැනකින් තැනකට ගෙනියන්න බෑ. ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මුල් ටික අවශ්‍යයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ඉන්න කාලය තුල නිතර කල්පනා කරන්න මගේ සීලානුගහිතේ තියනවාද? සීලයේ අදි සීලයක් වඩපත් වෙන්න මම නිතරම හික්මෙන ගතිය තියනවාද? සුතානුග්‍රහිතේ වශයෙන් මේ කියලා දෙන දේවල් මිස මේ gedirin ගෙනාපු කුණු කන්දල් කලින් අහපු දේවල් පොඩ්ඩකට පැත්තක තියන්න පුළුවන්. යෝගිම සාකච්ඡා කරනකොට අදාළ පසුබිමට අදාළව සාකච්ඡා කරන්න පුළුවන්. නැත්නම් මේ මුළු සභාවම නොමගරින අනවශ්‍ය ප්‍රශ්න මේකට ඇදලා දානවද කියන එක දැනගන්න ඕනේ. ඒත් ඔක්කොම ලෑස්ති කරගෙන ආඩ්‍ය වෙලා පරියන්කයට ගියොත් ඒ සුතය ඒ සීලය ඒ සාකච්ඡාව තමන්ගේ භාවනාවේ පදනම සකස් කරලා දෙනවා. එතකොට ඇති වෙන මේ සමාධිය නැත්තම් හිතේ සමාහිත බව ඒකෝදි භාවය එහෙම නැත්නම් ඒකාග්‍රතාවය තමයි ප්‍රඥාවට පාදක වෙන්නේ. ඉතින් මේ අනුග්‍රහිත පිළිබඳව මේ කාලය ගත කරලා පස්සේ ආධර්ම දේශනාවලිය පළවෙනිම ධර්ම දේශනාවස් දේශනාවතින් අපි යනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන්න හදන කත මේ පංච ධම්මා අභිඤ්ඤය කියන ප්‍රශ්නේ. ඒක පිළිබඳව කිටි මතක් කිරීමක් කරනවා නම් හඳුන්වා දීමක් කරනවා නම් මේක සඳහන් වෙලා තියෙන්නේ දසුත්තර සූත්‍රය. දසුත්තර සූත්‍රය දීඝනිකාය පොතේ අන්තිමට සඳහන් වෙන සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි විශේෂත්ව කිපයක්ම තියෙනවා. එකක් තමයි මේක සර්වඥ දේශිත සූත්‍රයක් නෙවෙයි අපගේ ධර්ම භාණ්ඩාගාරික මහා සාරිපුත්‍ර සංඝ දේශනා කරපු එකක්. ඒ වගේම පළවෙනි වතාවට මිනිස් ඉතිහාසයේ මේ ඥාණය ගොනු කරන්න හදපු වෙලාවක්. ඥාන විභාගයක් ඇති කරපු වෙලාව. ඥානේ ප්‍රස්ථාරගත කරපු පළවෙනි අවස්ථාව. ඉතින් ඒකටම පෙරම් පුරාගෙන අවිලා තිනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ අපි වාගේ අවුරුදු 2600කට පස්සේ පහළ වෙන අය කොයි විදිහට මේ ශාසනය දිහා බලයිද බුදුහාමරංගේ කුලඟක්වත් නැහැ. වෙන රටක ඉන්නේ කොහොම මේ බුදු වෙලිය බුදු සුවඳ ලබයිද කියන එක ඉදා පුදුම විදිහට කල්පනා කරපු ස්වාමීන් වහන්සේ තමයි. එහෙම නොවුනනම් අපට අද මේ තියෙන ශරීරය නෑ මේ තියෙන සැකිල්ල දැක ගන්න හම්බ වෙන්නේ ධර්ම කොටස් තීවි හරියට පොළවේ හැමතැනම විසිලාගේ රත්තරන් වගේ. පොළවේ රත්තරන් තිබුණාට පළඳින්න බෑ. ඒක තියෙන්නේ කොටස් 0.5කට වැඩි වුණොත් විතරයි රත්තරන් පොළව කියන්නේ. ඊට පස්සේ ඒක රත්තරන් කරන්න කොච්චර හොදන්නවද? හොදලා හොදලා හොදලා තමයි රත්තරන් ටිකක් කරන්නේ. ඊට පස්සේ තමයි ඔය කරාඹුවකට මුද්දකට ගන්න. ඉතින් වගේ විසිරලා ගියා නම් අපිට ඒකෙන් රත්තරන් ගන්න බෑ. චන්දල වශයෙන් කියනවා මහමුදේ තියෙන ඔක්කොම රත්තරන් ටික ගත්තොත් මීටර් 16 16 16 ලොකු කුට්ටියක් ඇතුලේ තියෙනවා. ඔක්කොම තියෙන දිය වෙලා. කොහෙන්ද ගන්නෙ? රත්තරන් තියෙනවා ගන්න බෑ. ඒ වගේ තමයි සාරිපුත්තු සාස්ත්‍රයේ මේක මල් මාලාවට කොට ගැහුවේ නැත්තම් එදා අද වෙනකොට ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බීගත්තා වගේ ඔයා ගන්න හම්බ වෙන්නේ නැහැ. මම මේ සරුවච්චන් වහන්සේ අව탁සිරු කරන්න හදන කෙනෙක් නෙවෙයි කරන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ ළඟ වැගිරෙන මේ තරම් ධර්මස්කන්ධය උදේ ඉඳලා හැන්ද වෙනකන් අහලා සාරිපුත්තු සෝන්සේ විතරයි කල්පනා කරුවේ අපි වාගේ ලංකාවේ උපදින නිසන් වනේ උපදින 50 අයත් ඒ ඉස්සරහට ඒකට කියන විනීය ජනතාව කියලා මුන්දලා කොහොම මේක දැනගනීද කියලා. උන්වහන්සේ නිසා කෙරුවේ ප්‍රශ්න 10ක් ලැහැත්ති කරලා ඒ ප්‍රශ්න 10 එකේ ප්‍රශ්න දෙකේ ප්‍රශ්න තුනේ ප්‍රශ්න වශයෙන් 10 ප්‍රශ්න දක්වා ප්‍රශ්න 10ක් අහලා ප්‍රශ්න 10ට උත්තරත් උන්වහන්සේම සකස් කරපු නිසා දසුත්තර කියන නම සඳහන් කර දෙනවා 10 උපරිම කරගත්ත සූත්‍රය. උන්වහන්සේ අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ සාසනේ වැඩ කරන කෙනාට ඉතාමත්ම උපකාර කරන බහූපකාර කියලා සිංහල වචනේ තියෙන පාලි තියෙන බහුකාරෝ කියලා. ඒක ධර්මෙ මොකක්ද කියන්නේ? භවනා නොකරපු කෙනෙක්ගෙන් ඇහුවනම් අපි ගියා ඒකම ධර්මයේ චතුරාර්ය සත්‍යය නැත්නම් පරිච්ඡ සම්පාදේ නැත්නම් රාග දෝෂ මොහ එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා එක එක නැක එක උත්තර දෙවි. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අහන්න තරම් ඥානයක් තියෙනවා. අපිට ප්‍රශ්නේ අහන්නවත් ඥානයක් නැහැ. ඒ විතරක් නෙවෙයි උත්තර දෙන්න ඥානයක් තියෙනවා. උන්වහන්සේ සඳහන් කර දෙන කතමේ ඒක ධම්මෝ බහුකාරෝ අප්‍රමාදෝ. අප්‍රමාදයේ තමයි මුළු සාසනයම එක වචනයකට යට කරනවා නම් අප්‍රමාදයි. අපිට කවදාක හිතන්නවත් බෑනේ. අද ලංකාවේ ඉන්න ඔක්කොම බෞද්ධ එකතු කරලා සමීක්ෂණයක් තියලා අහන්න පුදුරජානනාථගේ ධර්ම වැඩියෙන්ම උපකාර කරන ධර්මය මොකද්ද කියලා එක එක් උත්තර දුන්නොත් පුදුමයි. ඔය විශ්වවිද්‍යාලේ ඉන්න ඕ මහාචාර්යවරයෙක් හරි ගායන ආන්නේ එක්කිනුටත් තේරෙන්නේ නැහැ. අඩු ගන්න ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැහැ. එහෙම කියාවි බෑ අඩු කරන්න බෑ. මේක මා විශාල දෙයක් කොහොමද එක වචෙන් අඩු කරන්න කියලා. ඉතින් සාහිත්‍ය සංස මේක පොඩි දරුවෙකුගේ සිල්ලමක් වගේ. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ ප්‍රශ්න අහලකින අප්‍රමාදේ කිය. මම මේක ඉගෙන ගත්ත පළවෙනි දවසේ මං උඩ ගිහිල්ලා බිම වැටුණා. අපිට කවදාකවත් දහම් පාසලක කවදාකවත් පාඩම් පන්තියක මේ බුදුරජාණන්සේගේ පණවිඩයේ සමස්තයක් වශයෙන් ගත්තොත් අප්‍රමාදී කියලා අහලවත් තිබුණේ ඒක මට අහන්න හම්බුනේ අබෞද්ධයකින්. ඒක තවත් අරුමයක් වුණා. ඒ නිසා මම රණ්ඩු කරා. මං කෝ ඔබතුමාට වැරදිලා. එහෙනම් අපේ දහම්පදලේ අපිට කියලා දෙන්න එපාය. අපිට බුද්ධහම ගැන ඉතාමත්ම ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නමක්. මට ඒ නිසා සම්මාන සාහිත්‍යයක් ලැබිලා තියෙනවා. ඒ සර් කවදාවත් කියලා නැහැ. මුළු බුද්ධ ආගමෙම හරපද්ධතිය අප්‍රමාදී කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා තොපි වගේ මැට්ටන්ට කියලා දීලා වැඩක් නැහැ. ඇත්ත කිව්වත් පිළිගන්න කැමති නැහැ. ලංකාවේ එක එක්කක් දන්නේ මහා ලොකෝට අපි සකල සිරිපිලි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපය කියලා බෝඩ් ගහගෙන රට රාජ්‍ය වල ගිහිල්ලා ධර්මයේ පතුරවනවා. කයින් හරි ඇහුවොත් ඒ බුදුහාමරගේ එකම ධර්මය මොකද්ද කියලා? දෙනවා. උත්තර දෙයි. ඔ කිට්ටුවකින්වත් යන්නේ නැහැ. එතකොට බලන්න සාරිපුත්‍ර සංස්කෘතේ ඥාණය ගොනු කිරීමේ වටිනාකම ඒක ඉදිරිපත් කරන ස්වරූපයෙන් කාට හරි වරදින් නැතුව හරියටම එල්ලෙටම එල්ලෙට කිව්වට කැවුත්තටම ගහන හැටි. පපුව අත ගාලා ගහන්නේ හැබැයි. ඒ වාගේ ප්‍රශ්න 10ක් අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කතමේ ඒකෝ ධම්මෝ භාවේතබ්බෝ කතමේ ඒකේ ධම්මෝ පරිඤ්ඤය කතමෝ ඒකෝ ධම්මෝ හාන භාග්‍යෝ විශේෂ භාග්‍යෝ කියලා එක එක ධර්මයක් ප්‍රශ්න අහලා කායිමත් උත්තර බලාපොරොත්තු වෙන උත්තර දෙනවා. කතමේ ද්වේ ධම්මා බහුකාරා. ධර්ම දෙක මොකද්ද බහුකාරා? සත්‍ත්‍ය සම්පජඤ්ඤංච. අප්‍රමාද කියන එක දෙකට කඩලා පෙන්නනවා. එක නම් අප්‍රමාදේ. දෙක නම් සති සම්පජාඤ්ඤය. තුන නම් මොකද්ද? සත්පුරුෂ සංසේයෝ සද්ධම්ම තවණං පචිරූප දේශ වාසෝච. මේ අර එක ධර්මය අපිට කවදාකවත් බෑ මේක එකමයි මේ දෙකට කැඩලා තියෙන්නේ මේ දෙකමයි මේ තුනට කැඩලා තියෙන්නේ කියලා හිතාගන්න. ඒව ඇත්තට මේ ධර්මය පිළිබඳව තියෙන පරිචය එහෙම නැත්නම් සුවිශේෂ ඥානය ඒක ඥාන විභාගය කියලා එපිස්ටමොලොජි කියලා වෙනම විද්‍යාවක්. Taman නිවන් දැකලා නිවන් දැකීමට හේතු වෙච්ච ධර්මයේ Tamanට අදාළ ටික විතරක් නෙවෙයි සකල ලෝකවාසීන්ගේ ධර්ම අරගෙන ඒක ගොනු කළ ප්‍රස්ථාර ඇඳලා විභාග කරලා උන්වහන්සේ එහෙලි කරනවා සරුවච්චන් වහන්සේට දැනගන්න සරුවච්චන්සේ විරුද්ධ නම් ප්‍රතික්ෂේප කරා. සරුවච්චන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඊටතේදී සාරිපුත්‍ර සංසේ දන්නවා සරුවච්චන්හන්සේ ඉස්සර සාරිපුත්‍ර සංසේ පිරිනවම් පානවා කියේ. ඒක නිසා දන්නවා ඉස්සරහට මේ ඉතුරුලා ඉන්න කට්ටිය සංග්‍රහ මේක සංගීතිය පවත්තලා එහෙම නැත්නම් පළවෙනි ධර්ම සංගායනාව දෙක තුන කරලා මේක ගොනුකරනද කිසි කෙනෙකුට මේකේ සැකිල්ල හදලා දෙන්න තේරෙන්නේ නැහැ. මේ මොකද ධර්ම සේනාධිපති සාරිපුත්තු සාන්තරේ ඒ නිසා උන්වහන්සේ සැකෙල්ල හදලා තියෙනවා. අනික ඕන කෙනෙකුට ඇට සැකෙල්ල තියෙනවා නම් මස් කරවන්න පුළුවන්. මස් පෙරේවන හමක් අඳන්න පුළුවන්. හමක් ඇඳවන රෙදි අඳන්න පුළුවන්. සාරිපුත්‍ර සෝන්සමයි පංජරිය හදලා දුන්නේ. ඒ සූත්‍රය තමයි දසුත්තර සූත්‍රය කියන්නේ. ඉතින් අපි මේ වෙනකොට වැඩමුළු 30 ගානකට විතර මේක පාවිච්චි කරලා එකේ පොත ඉවර කරලා තියෙනවා දෙකේ පොත ඉවර කරලා තියෙනවා තුනේ පොත ඉවර කරලා තියෙනවා හතරේ පොත ඉවර කරලා තියෙනවා දැන් ඉන්නේ පහේ පොතේ ඒකෙත් අහනවා කතමේ පංච ධම්මා බහුකාරා කතමේ පංච ධම්මා භාවේතබ්බා කතමේ පංච ධම්මා පරිඤ්ඤය පහතබ්බා ආහන භාග්‍ය විශේෂ භාග්‍ය කියලා ඒ ප්‍රශ්න රාශියක් අහලා උත්තර දෙනවා ඒව පිළිබඳව මම මෙච්චර ගොඩාක් විස්තර කරන්නේ නැහැ මොකද හිතියෝ පටිගත වෙලා තියෙනවා කාටරි අවශ්‍ය නම් මේ රාමුවේ අපි කොතනද ඉන්නේ කියන එක පෙන්වන්නයි මම මේ කතා කරේ. ඒකේ දැන් අපි ඉන්නේ පහේ පොතේ පරිඤ්ඤය අභිඤ්ඤය පතෙන් පෙනුට නවවෙනි කාරණා. පහේ පොතේ නවවෙනි කාරණාවේ අභිඤ්ඤය වස්තු. ඒ කියන්නේ සුවිශේෂ ඥාණයෙන් දත යුත්ත මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ සමස්තේට පහටම එක ಉದ್ದೇಶයක් දෙනවා පංච විමුක්තායතනානි. විමුක්තායතන පහ තමයි මේ අර්ථය ගැනීම. ඊට පස්සේ නිද්දේශ වශයෙන් දෙනවා එක එකක් විමුක්තායතනයේ යටත් ගැනීම සුතමේ ඥාණය අන අහනකොටම නිවන් දකින තැනක් තියෙනවා අපේ සාසනේ. හොඳ කුශාග්‍ර බුද්ධිමත් ඇත්තෝ අර පස්සේ කරන වැඩ මොනවාක්වත් කරන්න ඕනේ අහනකොටම ඒක හරියට ඉදිච්චාම ගෙඩි තියෙන අඹ ගහකට නගිනකොටම ගහ එල්ලනකොටම වැටෙන ගෙඩිය තියෙනවා. කඩන්න ඕන gedit තියෙනවා. කලාතුරකින් කිරි වැඩිච්ච නැති gedit තියෙනවා. අන්නේ වගේ පළවෙනි මේක තමයි විමුක්තායතන වල පළවෙනි එක මේ සුත්තමය ඥානෙ. ඒක පරිසම්පදා මාර්ගයේ පළවෙනිම සඳහන් කර තියෙන සුත්තමේ ඥානය සෝතාවධානීය පඤ්ඤා සුත්තමේ ඥාන. කවුරු හරි යමක් කියනකොට අවධානය යොමු කිරීමේ ඥානය ඒක හරියට තින්ත පොණ කරදාසියක ඒ තින්ත උරා ගැනීමේ හැකියාව වගේ කවුරු හරි කියනකොට Tamande ඒක උකහා ගැනීමේ හැකියාව. අද ඒක අන්තිමටම අඩු වෙලා තියෙනවා. කියන මිනිස්සු කොච්චර දෝ විචිත්‍රව කිව්වට අහන කෙනා ඒ වෙලාවේ පොල් ගගා ඉන්නවා. කාර් එකක් එලවනවා. ඒ නැත්නම් කතා කර කර ඉන්නවා. ඉතින් ඒ නිසා ඒකට කියනවා ඇහෙන බණ කියලා. නමුත් සියලු වැඩ බහා තබලා සුතු වෙනකන ඒකටම ආහාර කරගෙන අහන බණ කියලා. අද එහෙම බණ නැහැ. එහෙම මේ වගේ අපි ඉංග්‍රීසි විලා වාඩි වෙලා බණක් අහනවා කියන එක ඒකට කොච්චර පේ වෙන්න ඕනද කියලා බලන්න. බෑ ඇහෙන බණ නම් තොංගන. ඒක කලේ පිටින් වැක්කලා යන වතුර වගේ. කලේ මුනින්න වුවාම වතුර වැක්කෙනා වගේ. ඉතින් ඒකේ පොඩි මම හිතනවා මේක ලෝකයේ ඉන්නන හොඳයි කියලා. අවතක්සේරුවක් තියෙනවා. නොකරනවා නම් හොඳයි. නාම ඉන්න කියන එක නෙවෙයි තියෙන්නේ කරනවා නම් ඒකටම සැදී පැහැදිලා ඇවිල්ලා බණ ටිකක් අහන්න හම්බ වෙනවා නම් විමුක්ත ආයතනයක් බණ අහනකොටම ඉඳ ගන්නකොටම තමයි තේරෙනවා මගේ ජීවිතයේ සියලුම වැඩ බහා තබලා මම මේ බණ අහන්න ඉඳ ගන්නවා කියලා එතකොට තමයි Taman ළඟ ඒ කුසලතාවයේ තියෙනවා නම් ඒ සෝතාවධානය කියන එක ආහන් දේට අවධානය යොමු වෙනවා කියන එක පුද්ගලයාට අයිති පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි අවධානයට ලක් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. පරිේශන ප්‍රතිඵල තමයි ඕනම දෙයකට අවධානය හිටින්නේ විනාඩි 35යි. 35 පැනපුව ගමන් එකින් නලියනවා වටපිට බලනවා දැන් මගේ බන වෙලාවේ 35 පැනලා. ඉතින් ඊට පස්සේ කට්ටිය එක්ක බුදිනවා. එනත මොනවා හරි කල්පනා කරනවා. අනේ මේ සෝහන්සේ කොවිලා නැගිටලා ඇයිද කියලා හිතනවා. ඒ ටික තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සෝතාව දහනේ කතා කරනකොට අහන්නගේ පැත්තෙමුත් තියෙන වගවීමක්. දේශනා කරන්නගේ පැත්තෙත් වගකීමක් තියෙනවා. දේශනා කරන්නගේ පැත්තේ වගකීමට සාසනික වශයෙන් කියන්නේ ධර්මයක් විමුක්තායතන සීස්තෙන් බණක් කියන්න ඕනේ කියලා කියන්නේ මේ අහන කෙනා මොනවත්ක්ම දන්නේ නැති කෙනෙක් වුණා. සරුවඥ දේශනාවක් දේශනා කරන්න කියලා තමනුත් අතුලිතින් පිහිටලා ඒ කෙනාට සම්පූර්ණ ආරම්භයේ පටන් අරගෙන නමුත් දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා නිවන් දකින තෙක් පාර සම්පූර්ණයෙන්ම කියලා දෙන්නවා. එහෙම නැතුව ආධුනික මට්ටමේම නතර කරොත් බණ දන්න කෙනා පහත් කළ සලකනවා. ඉහළම මට්ටමේ පටන් අරගත්තොත් කවදාවත් බණ අහපු නැති කෙනා මේ මොනවද කතා කරන්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දානවා. නිසන් වන්ට එනකොට උන්කක් ඒ ප්‍රශ්න තියෙනවා. අපි නිසන් වන්ට ගිහිල්ලා බෑ අපි දන්නේ අපි භාවනා කරලා නැහැ කියලා උඟ දෙනෙක් ඒකේ නුසුදුසුකම් ප්‍රකාශ කරනවා. නමුත් කිසිම දවසක අපි ඒක අපේ පැත්තෙන් සුදුසුකමක් ජීතෝන සුදුසුකමක් ඉදහලා ගන්න ඕනේ මිනිසෙක් ආවත් අඩු ගානේ මුස්ලිම් මිනිසෙක් ආවත් කතෝලික මිනිසෙක් ආවත් Hindu මිනිසෙක් ආවත් අපි කියනවා එහෙම එකක් නැහැ. අපි මෙතන වැඩ පිළිවෙල තියෙන්නම ආධුනිකයෙකුට තමයි. අනික කඩියාවයි කියලා වැරද්දක් නැහැ. ඒ නිසා අන්නේ ඒ විදිහට සෝතා විමුක්තායතන ශීර්ෂයෙන් බණ කියනවනම් එයා ආනුභුබ්බී කතං කතේ සාමීචි ධම්මං දේසේ තබ්බෝ තමන් බණ කියනකොට මේ බුද්ධ දේශනාවක් මං ඉදිරිපත් කරන නිසා ආනුපූර්ව පිළිවෙලට යන්න ඕන. අද කීප එක හෙටත් අල්ලන්න නැත්නම් මුලින් කීප එක ඊගායකට අවදාර කරන්න ඕන. ඒ කියන මේ වැඩමුළුවේදී කරන්නේ ධර්ම දේශනා මාලාවකට පාවිච්චි කරනවා. අපි එකම පිළිස එකම වහලයට හම්බෙන්න නිසා අද කියන එක අපි හෙටට ආදාර කරගන්නවා. හෙට කියන එක අනිද්දාට ආදාර කරගන්නවා. ඒ ක්‍රමය මේ තාක්කල් අපට සාර්ථකත්වයක් ගෙනහැර තියෙනවා. එසේ නමුත් ආරම්භයේදී කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට වගේ ඒක සම්දර්ශනය කරලා පෙන්වන්න ඕනේ අපිට මේ හම්බෙලා තියෙන අවස්ථාව ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. ශාසනික පණිවිඩයක් පැතිරෙන මුල්ම අවස්ථාව දේශක ශ්‍රාවක සම්බන්ධතාවයක්. ඒ කතාවක් කරනකොට අනුපුබ්බී කතං ගතේ සාමිති ධම්මං දේශී තබ්බෝ කියනකොට සරුවච්චන් වහන්සේම මේ සාරිපුත්තු සාංශද මේ සරුවච්චන් වහන්සේම මේක සැකෙල්ල වෙන්නලා දීලා තියෙනවා. දන්නේ නැති කෙනෙක් සරුවච්චන් වහන්සේ ළඟට ආවනම් සරුවච්චන් වහන්සේට දැනුම් දෙන්න ඕනේ නම් මම සරුවච්චයි ඔබට වෙන්නේ කයි පණිවිඩය කියලා කියනවට ඒක කෙලින් කියනවට සරුවච්චන් වහන්සේ මේ මනුස්සයාට තේරෙන දාන කතාවෙන් තමයි පටන් ගන්නේ. දාන කතාව කියන්නේ බත් කරන දෙයි. බත් බත් කරනවා දාන දීලා තියෙනවා බත් මේකෙන් තමයි අපි මිනිස්යන් අතර මෛත්‍රිය, මෛත්‍රියන් අතර ගනුදෙනුව, මුත්widetildeව නැත්තම් කියනවා අපේ හැටියට කියනවා නම් මේ ආර්ථිකයේ සමසේ බෙදී යාම කියලා එකක් තියෙනනේ. අද සම්පූර්ණ ආර්ථිකයේ උඩු යටිකුර වෙලා නැතිනේ. ලෝකේ ඉන්න 100ට එකක් මුළු ආර්ථිකයේම 80ක් විතර වගේ පාරලය කරනවා. ජාදරකම කිව්වම කෙලවරක් නැහැ. අර ඉතුරු වෙලා ඉන්න ඔක්කොටම ඉතුරු ටික උලා කණ්ඩාය වෙලා තියෙනවා. අර කෑදරයෝ ටික අනික් අයට බනක් කියනවා මේ මදිවට. ඕම කරලා හරියන්නේ නැහැ මේක මාධ්‍යම ආර්ථිකයකට හදන්න ඕනේ එන්න අපේ පස්සේ පොලි මේ අපි කියලා දෙන්නම් ඕගොල්ලන්ට කියලා අර තියෙන එක තෝර ගන්නවා. ඔය ඕනේ ආර්ථික විශේෂඥයන් අහන්න බලන්න සූරා කෑමෙන් තොරව කියන ආර්ථික විද්‍යාවක් තියෙනවද කියලා. මං විශ්වවිද්‍යාලේ ඉන්නකොට අවිල්ලිවලා ඒ කොමියුනිස්ට් වාදී කතාවක් කරන කෙනෙක් අපිට කියනවා ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටක උගන්නන කුණු හරප මෙහෙවිලා ආර්ථික විද්‍යාව උගන්නන්නේ උන් අපිට ආදරයටද අපිව සුරකන්නේ. අපි එහි කියලා PhD අරන් ඇවිල්ලා මේකට කතා කරන්න ගියාම ඒගොල්ලෝ කොලර එක අප් කරගෙන අපිට උගන්වනවා ඕම කරලා බෑ මේ ආර්ථිකය හදන්න ඕනේ. අනේ කමයි බන්දලයි ඒක තුනනම් ආර්ථිකය දෙනවා. අපිට තිබුණා මේ ආර්ථිකය. ඔය කවුරුත් බයිලා කියන්න ඕනේ අපිට තිබුණ ඩිසෙන්ට්‍රලයිස්ඩ් එකක්. විවිධාංග බෙදිලා ගිය ආර්ථිකයක්. මේකට දැන් අලුත් වචන තියෙන ABCD ආර්ථිකේ. අල පතල කොස් දෙල් ඉවරයි. කාටක බිම දාන්න බෑ. ඔය නූඩ්ල්ස් ඉල්ලන්නයි පිටරට දේවල් කන්න ගියොත් නම් හොඳලගේ බයිලා හඬ වෙනවා, කොලෙස්ටරෝල් හදා ගන්න වෙනවා, heart attack හදා ගන්න වෙනවා. සා දාන කතාවේ තියෙන්නේ දුප්පත් පුණ්‍යර දීපා. තම්බිච්ච බත දීපා. උට තල්ලි දෙන්නත් එපා. මොනක්වත් දීලා හරියන්නේ. සංඝයාට දීපන් තම්බිච්ච බත. එච්චරයි. ඒකට අපි කියනවා දාන කතාව කියලා. මොකද අපිට තේරෙනවානේ බඩ ගෙනියනකොට මොන මොකක් කරන්න බෑ කියලා. ඒ නිසා ඒ වෙලාවට බඩ ටිකක් හම් වෙන කොච්චර වටිනවද? මේ දාන කතාවෙන් තමයි අපි manussත්වය හදා බෙදාගන්නේ. මේක ඇත්තට ගැඹුරු තියෙන්නේ ආර්ථිකයේ සමසේ බෙදී යාම. මේක කවම තැනකවත් කිසිම දේශපාලනඥයෙක් කතා කරන්න කැමති නැහැ. කිසිම ආර්ථික විශේෂඥයෙක් කතා කරන්නේ කිසිම සමාජ විද්‍යාඥයෙක් දැකලා තියෙන බලන්න දන් දීපන් කියලා කරන කතාවක්. අයියෝ දන් දුන්නොත් ආර්ථිකයක් හදන්න බෑ. පුළුවන් තරම් බැංකුවට දාගන්නilla, කොට්ටි කඩාගන්නilla, එකතු කරපැල්ලයි කියන එක නේ කියන්නේ. මොකද සරුවචනන්සේ බුදු වුණාට පස්සේ කියන්නේ මොකද්ද? අනේ දානේ කියලා දීපන්. උඹ ඔතන ඉන්නේ අම්මගේ තනේ කිරි ටික බීලානේ. උන්දට දීපන්. උඹ ඔතන ඉන්නේ ගුරුවරයා උගන්වපු නිසා නේ උන්දලාට දීපන්. එහෙම නැත්තම් කොහෙද මේක හරියන්නේ? ඉපදිච්ච ගමන් කාටවත් හම්බ වෙනවද කියලා මම පාම් පිටි ගෝණියකුයි ලක්ෂ්ප්‍රියාරේමේ වදනකොට ඒව වදන්නේ නැහැනේ. කවුරු හරි දෙන්න එපායි. ඒ නිසා දීපල්ලා. ඒක අනෙක් පැත්ත දින දෙනකොට ලැබෙනවා. මේකෙන් තමයි පටන් අරගන්නේ ආගම කියන එක. ඊට පස්සේ කියනවා දෙනකොට මේකට අල්ලා ගන්න ඕනේ ඉස්සලා මිනිස්සු ටික. ඇත්තට මාත් ටික කරන්න ඕනේ නැත්තම් මේකට දාන්න තියෙනවා. කොච්චර කෙරුවක්වත් කොච්චර මේ මේ විපස්සනා උගන්වුවත් දාන දෙන්න පොඩ්ඩක් ධෛර්යය ඊට පස්සේ කියන්නේ සිල්වත් ඉඳගෙන සිල්ලුතුර දාන දෙනකොට දානේ මහත්ඵලයි මානසංසයි. දානේ උසස් කරන හැටි කියනවා. ඊට පස්සේ කියන ඔය දෙක දන්නවනම් මේක තමයි නිවනට නගින ඉනිමඟ. දාන සීල වෙන මොකක්වත් ඕනේ ඒතිෙදි මෙච්චර ගාණක් මැරෙන මැරෙන එක යන්නේ ඇයි අපායේ? දානේ නැහැ සීලේ නැහැ. ඒක නිසා මැරෙන මැරෙන එක අපායේ. ඔය කොච්චර ලොකු මේවා කරගෙන ගියත් තාම නම් හැබැයි සංඛ්‍යාලය කරලා ලැබිලා නැහැ කී දෙනෙක් උඩට ගියාද කී දෙනෙක් පල්ලයට ගියාද කියලා. නමුත් කියලා තියෙනවා පෘතජ්ජනයට අපාය තකගේ සදිසම් මරණයට පස්සේ අපායම තමයි. මොකද දාහනේ නැහැ සීලේ නැහැ. අපිට කොච්චර දේවල් වල විශේෂඥතාවය තිබුණත් අපිට සල්ලි තිබුණාට නම්බුකාර වුණාට තරුණ වුණාට ලස්සන වුණාට කුලවන්ත වුණාට දාන සීල දෙක නැත්තම් එනයිසෙන් පල්ලයට තමයි යන්නේ. ඔළුව පල්ලයට කක් දෙක කකුල් දෙක උඩ තියාන හෙලකින් පල්ලයට ඇදෙනවට ගියානවා. මේ මොකක් නිසාද? කාමානං ආදීනවං ඕකාර සංකිලේස. අපි කාමයට පහඳිනවා කිව්වහම කාමයට කඹරනවා කිව්වහම සීමාවක් නැහැ. අරතනං ස්වර්ගිකමයක් තියේදී දාන සීල කියන මේ manussත්ත්වේ පිපෙදෙන సౌందర్యාත්මක කටයුතු දෙකක් තියෙද්දී අපි දවසට කොච්චර ටිකද කල්පනා කරන දාන සීල ගැන අපි කල්පනා කරන්නෙම කුට්ටිය කඩා ගන්න. සූරාකන්. සීල වෙනුවට කල්පනා කරන්නේ සීලේ නෝන්ජලයන්ගේ වැඩක්. අපි ස්පෝර්ට්ස් එකේ තියෙන්න ඕන. හරියට එල්ල බලලා කවුතර වෙදි තියන්න පුළුවන් වෙන්න ඕන. මාළු අල්ලන්න ඕන. වෙන වෙන සෙල්ලම් කරන්න ඕන. සීලයේ කියන එක මෝඩයන්ගේ වැඩක් කියලා මේකනේ අද මුළු අධ්‍යාපන ක්‍රමේ පුරාම තියෙන්නේ. පැහැදිලිවම කිසිම තැනක නෑ මේ සීලයේ තියෙන එකක් ලංකාවගේ රටවල් වල තියෙනවනේ පැරණි සම්ප්‍රදාය තියෙන නිසා. මම එකම තැනයි ගරු කරන්නේ දහම් පාසලේ තියෙනවා. දහම් පාසලේ අධ්‍යාපනත් එක්ක සීලයක් නැත්තම් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා කොච්චර උගත්තු හිටියත් අන්තිමට මූණ දිහා බලන්න තුකේට හැකි පල්ලෙහාට තමයි යන්නේ. තරහට නෙමෙයි. වෙන සිද්ධි ඒකයි. ඒතියෙත් මේ කාමයේ ආදීනව නිසා ඕකාර සංකලේශේ නිසා යම් කිසි කෙනෙකුට තේරෙනව නම් මේ පාරේ ගිය එකෙක් අත්තත්ත මුත්ත දත්ත වනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑමුත්ත පවා ඔක්කොම පල්ලෙහාට ගියා නම් උඹත් උකේ ඔච්චරම තමයි. නිසා කරුණා කරලා මේ දාන සීල දෙකවත් තිබුණට වැඩිය අම්මා අප්පා කෙරුවට වැඩිය කරපන් ඊයේ කෙරුවට වැඩිය අද කරපන් කියලා යන්න පටන් ගත්තොත් යාට තේරෙනවා මේ දෙකෙන්ම තියෙන්නේ දාන සීල කියන දෙකේම තියෙන නයිස්ක්‍රම්‍ය අත්හැරීම මිස රැස් කිරීම නෙවෙයි කියලා. ඉතින් ඒකට ආර්ථිකයට හරස් කැපෙනවා. දේශපාලනට හරස් කැපෙනවා. සමාජ මට්ටමට හරස් කැපෙනවා. ඒ නිසා අපට හරි අමාරුයි අත්හැරීම කියන එක ඉස්සරහින් තියාගන්න. නමුත් දැන් මෙතෙන්ට එනකොට ඕක දිද්ද වෙලා අපි ඉන්නේ අපේ ගෙදර නෙවෙයි. අපි ඉන්නේ අපිට ඕන දේව යගෙන කන්න තැනක නෙවෙයි. දෙන දෙයක් තම්බල දෙන දෙයක් ආවන්. එළල දෙන පැතුවක බුදියපන්. දැන් අතහැරලා තියෙයි. හරක බාන පිළිබඳ ප්‍රශ්න අපිට නැහැ. අතරම් මිනිමුතු පිළිබඳ ප්‍රශ්න නැහැ. ගංගේවල වල තියෙන මිනිස්සුගේ ගෑනුගේ ප්‍රශ්න නෑ අපිට තියෙන්නේ අපේ සීලය, සමාධිය, ප්‍රඥාව. ඒ නිසා මේ අතහැරීම නැත්තම් මේ අපි ඉන්න එක හිතනවද මේ ජීවිතේ මේ මොළ ධාතුවෙන් ආපු මේ ආත්ම ඉගෙන ගත්ත දැනුමක් කියලා. කවදාකවත් වෙන්න බෑ. සංසාර ගානක් ප්‍රාර්ථනා කරලා කරලා කරලා තමයි මේ මට්ටමට එළදෙන්නේ. දුබුරු ඇඳගෙන ඉන්න කට්ටිය ගැන කතා කරන්න එපා. ඒකේ ඒ හිතේ යහගිය කට්ටියක්. ඒයි. අඩු ගානේ මේ ගෙවල් දොරවල් පැත්තක දාලා මේ වගේ එකතු වෙලා සාමූහික බණක් භාවනාවක් කරන්න මේ ඇතිවෙච්ච අබිනිෂ්ක්‍මණය එවනත මේ අතහැරීම తాවකාලිකව ස්ථිරව මේ හිතන්නවත් බෑ අපි ඉගෙනගත්ත ශාස්ත්‍රවල හැටියට කොටිම්ම කියනවා අපිට මේකවත් දිගට කරන්න බැරි ඉගෙනගත්ත සාත්‍රයේ හරස් කැපෙන නිසා. අපි නෑදෑයෝ වලි අදින නිසා. ඒක නොතිබුණා නම් අපිට මීට කලින් ඥාය විනිශ්චය කරන්න තිබ්බා. නමුත් ඒ තනං දත් ඉස්තික මැද දිව බේරලා ඉන්නා වගේ අපිට මේ පොඩ්ඩිත්තක් එන්න පුළුවන් උනේ අර දානේ නිසානේ අර සීලේ නිසානේ අර ස්වර්ග කතාව නිසානේ කාමයාගේ ආධිනව නිසානේ අන්නේ අබිනිෂ්ක්‍මණය ගැන කතා කරනකොට යම් කිසි කෙනෙක්ගේ හිත කල්ල චිත්තම් මුදු චිත්තම් උදක්ක චිත්තම් පරණ චිත්තම් කියන විදිහට කලල් කරපු මඩක් වගේ උද්‍යෝගිමත් වෙලා ප්‍රසන්න වෙලා විනීවරණ වුණොත් ඉතින් තමයි සරුවචාන්සේ සාමුක්කාධික දේශනාවක් කරන්නේ. ඉතින්ට යනකම්ම මේ දේශනා ක්‍රමයෙන් හිත හදන්න ඕනේ. හැදෙන්න ඕනේ. ලක්ෂයකට බණ කියනකොට එක්කින දෙන්නෙක් හැදෙනවා. ඒක අහනකොටම සිද්ධ වෙනවා. බණ අහනකොටම සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා සෝ බණ අහනකොට විමුක්තිය ලබන විමුක්ත ආයතනය කියලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට ඊය ධම්මා හේතුප්පබවත් ඒ සංහේතුන් තථාගතෝ ආව කියනකොටම වැඩ ඉවරයි. ඒ මොකද ඒ තරම පිරිච්ච කල. තට්ටු කරනකොටම හැරෙනවා. නමුත් අපිට බෑ. අපිට ඒක මදි. නමුත් මේක තමයි ආරම්භය. ඒ නිසා මේ සෝතාවධානයේ පඥා කියලා යමක් කියනකොට කන් යොමාගෙන හිත නමාගෙන අට්ටිකත්තා මනසිකත්තා සම්බන්ධෝච්චෝ සමන්නා හරිතා කියන මුළු හදින්ම ඒකට බනහඬ කොයි කොච්චර පිං කරලා තියෙන්න ඕන කොච්චර පිං කරලා තියෙනවද අපිට ඒකට අවධානය යොමු කරගෙන ඉන්න. ඉතින් ඒ නිසා ඒ ටික පෙළ ගහනකොට ඒ මිනිස්යාගේ මොලේ හෝ හිත හෝ සෛලයක් සෛලයක් පාසා සියල්ලම මේ ධර්මයේ උකහාගන්න මොන්න තරම් පෙළ ගැස්මක් වෙන්න ඕනද? ඒක තමයි සරුවචන්සි ඉස්සල්ලාම තියන්නේ. සාස්තුන් වහන්සේ හෝ ඉදාවසෝ බික්කු සත්තං සත්තා ධම්මං දේසීති සාරිපුත්‍ර සාංශ කියන ඇවැත්ති මේක මං කියන්නේ යම් වෙලාවක සාස්ෘමාංශේ ධර්ම දේශනා කරනවා එහෙම නැත්නම් අඤ්‍යතරෝව කරුට්ටහනියෝ සබ්‍රක්මචාරීසු එහෙම නැත්නම් සර්වචාන්සික ගෝලෙක් බණ කියනවා අන්න ඒ වගේ වෙලාවදී තත තත ධම්මං ධම්මේ අත් සංවේදී හෝති ධම්ම සංවේදී හෝති ඒ අහනකොට වෙන දේවල් අනිවිත වෙන්නෙත් නැහැ ඊය ගැන හිතන්නෙත් නැහැ හෙට ගැන හිතන්නෙත් නැහැ වෙන කෙනෙක් ගැන හිතන්නෙත් නැහැ වෙන තැනක් ගැන හිතන්නෙත් නැහැ මේ ඇහෙන අර්ථය ධර්මයේ අර්ථයට සංවේදී වෙනවා නම් ඒක හරියට පුදුම එකලසකට එන්න පටන් අර ගන්නවා එල්ලවීමකට එල්ල වෙනවා ඊට පස්සේ අර්ථ සංවේදේ හරහා ධම්ම සංවේදේ පහළ වෙනවා අත්ත ධම්ම නිරුක්ති ප්‍රතිපහන ක්‍රමයට තමයි යෝක යන්නේ අර්ථය කියලා කියන්නේ සාමාන්‍ය සම්මුති ඥානයි අර්ථ ශාස්ත්‍රය. ඒකට ඒකට තේරෙන්න ඕනේ මේ අහන බන මගේ මෙලව සාර්ථක කරනවා, පරිලව සාර්ථක කරනවා. මටත් සුභ සිද්ධිය සලසනවා, ලෝකයාටත් සුභ සිද්ධිය සලකනවා කියලා මේ අත්ත් සංවේදී නොවුනොත් බුදු හාමුදුරුව බණ කිව්වත් අවධානයේ පැත්තට යන්නේ ඒ එහෙම ගියේ නැත්තම් ධම්මපසංවේදී වෙන්නෙම නැහැ. සර්වචනසී ඉන්න කාලේ ඔය පේස කියලා අස්ස වෙලෙන්දෙක් සර්වඥාන්ස ළඟට ඇවිල්ලා සර්වඥාන්ස පූජාවකුත් කරලා කියනවා මං අටසිල් සමාදන් වෙලා ඉන්නේ කියලා. මේ බුදුහාමුදුරන් කියන්නේ. ඒ තරම් පිං ඇති මිනිස්සෙක්. මේ බුදුරජාණන්ස කියනවා හොඳයි එවනම් පොඩක් වාඩි වෙන්න මම මේ පුද්ගලයෝ හතර જાතියක් ඉන්නවා. හතර જાති ගැන කතා කරන්න හදන්නේ කියනකොට මෙවන්ස කියනවා අනේ ස්වාමීන් වහන්සේ දෙක අතර මට හරියට වැඩ. ඒ නිසා බණහන්ට නම් ඉන්න වෙලාවක් නැහැ. මම යන්නේ ඊළඟට එහෙම තූෂ්ණී භාවයටපත් වෙනවා. එතකොටම ආනන්ද සෝවාන්සින උපස්ථානට ඇවිල්ලා කියන මේ මනුස්සයා මේ පද හතර ඇහුවනම් සෝවාන් වෙනවා කියලා. පින්න නැහැ. ඒකට ආනන්ද සෝවාන්සේ සිකුර සිකුර රකස් කරලා වැඳලා කියන අවසරයි භාග්‍යවතුන් වහන්සේ සාස්ෘණ වහන්සේ. එයාට මේ අවස්ථාව නැති වුණාට මටත් අනිකුත් අපේ ශ්‍රාවකයන්ට සිත සූපිනිස මේක දේශනා කරන්න කියලා කන්දරක සූත්‍රයේ අදත් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරුවෝ දන්නා මේ වෙනස තා පොඩ්ඩක් බණ ඇහුවනා නිවන් දකින්නයි කියලා. නමුත් මේ මනසට අච්චර පිං කරලා අටසිල් සමාදන් වෙලා බුදුහාම ළඟට ඇවිල්ලා වැඳලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුන් බණ කිව්වත් කලෙමුණ ඉන්නවල නම් තියෙන්නේ වෙන්නේ නැහැ වැඩි. ඒක නිසා ඒ බණ අහන වෙලාවේදී යම් කිසි කෙනෙක් ඒ ධර්මයට නැත්නම් ත්‍රිවිධ රත්නයේට ගෞරව සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න ගියොත් ඒකේන ශාසනයක් තියෙන වෙලාවේ අනික් අය පින් කරගත්තේ මෙයා පව් කරගන්න නිසා ශාසනයක් තියදී බර ගාන පව් කරගන්න. සරුවචනාංශය ගැනව තක්සේරු කරලා ධර්මය ගැනව තක්සේරු කරලා සංඝයා ගැනව තක්සේරු කරලා බර ගානක් නිවනට පාර හොයා ගන්න අතර නව ගා බර ගානක් මේ හයි ටෙන්ෂන් එක වයර කැල්ලුවා වගේ එතනම කර වෙලා වැඩේ. ඒක මේ සරුවචනාංශගේ දෝෂයක් නෙවෙයි. ඒ නිසා අපි මෙයාට යනකොට සැදී පැහැදී යන්න ඕන. ඒකට කියනවා සක්කච්ඡම් ධම්මං දේසීති කියලා සකස් කළ ධර්මයක් කියන්න ඕනේ. සකස් කළ ධර්මය අහන්න ඕනේ. එතකොට මේ මනසේ හැසිරෙන තාලෙන් ධර්මයට හැසිරෙන තාලෙන් එයා ඒ ධර්ම ගෞරවය කියලා එකට කියනවා. ඒ නිසා පොඩි සාමණේර කෙනෙකුට උගන්වනකොට අපි සීකියා බද 75ක් උගන්වනවා. ඒකෙන් තෑයෙන තේකිය පදපරක් තියෙන්නේ මෙන්න මේ මේ ලකුණු තියෙනවා නම් බණ කියන්න එපා. තොප්පි දාගෙන ඉන්නවා නම් කුඩයක් කියලා ඉන්නවා නම් ආයුධයක් අතේ තියාගෙන ඉන්නවා නම් මේ මේ විදිහට නම් බණ කියන්න එපා. මොකද මේ මිනිස්සු අපායට යන්න හේතු වෙන එක. ඒ නිසා ධර්මයේ දේශනා කරන්න ඉස්සලා සලකා බලන්න මේ මේ කාරණා කිව්වොත් අහන කෙනා නෙවෙයි ආපත්‍ය සිද්ධ වෙන්නේ වැරද්ද සිද්ධ වෙන්නේ කියන කෙනා. නිසා මේ වටින දේවල් අතන මෙතන දාන්න එපා. දාන කෙනත් එහෙමයි ගන්න කෙනත් එහෙමයි. නිසා ධර්මයක් හම්බ වෙච්ච වෙලාවේ ඒ ධර්මය නැත්නම් මේ බණ අහනකොටම නිවන් දකින්න පුළුවන් තරමේ ධර්ම මෙව්වා. ඒ නිසා අපි සදී පහදී ගත කරනවා නම් කියන කෙනත් ඒ ගෞරවයෙන් කරනවා නම් අහන කෙනත් ඒ ගෞරවයෙන් කරනවා එකට කියනවා විමුක්තායතන ශීර්ෂයෙන් ධර්ම දේශනා කරනවා විමුක්තායතන ශීර්ෂයෙන් බණ අහනවායි කිය. ඉතින් ඒක අද අනවශ්‍ය විදිහට නැත්නම් ආන්තික වශයෙන් අර්ථකථනය දෙනවා මේ සෝවාන් වීම සඳහා අවශ්‍ය කරන්නේ බණ ඇහිම පමණයි. මේ භාවනා කිරීම අවශ්‍ය නැහැ. භාවනා කරන්නේ සෝවාන් වෙච්චයි විතරයි. ඒ නිසා වෙනමම බණ මේ දේශනා මාලාවල් තියෙනවා. ඒ සබ්බාසෝ සූත්‍රයෙන් අරගෙන පළවෙනි මාර්ග ඥානය ලැබෙන්නේ දසනා පහතබ්බා දැකීමෙන්මයි භාවනා කළා නෙවෙයි ඊට පස්සේ තමයි භාවනා පටන් ගන්න කියන්නේ. ඒ දර්ශනය සෝවාන් වීම සඳහා බුදුහාමුදුරුවෝ කියපු එක. ඉතින් ඒක ප්‍රශ්නයක් ආපුවාම සෝවාන් මාර්ග ඥානයේ සඳහා කොතෙක් දුරට මේ ඇහිීම සහ දැකීම උදව් වෙනවද කියලා බලනකොට අපිට සිද්ධ වෙනවා සෝවාන් මාර්ග ඥාන සහ ඵල ඥානය කියලා මේ දෙකක් අපි දන්නවනේ. අෂ්ටාර්ය පුද්ගල සංගරත්නය කිව්වහම යුගල හතරක්නේ. පළවෙනි යුගලේ තමයි සෝවාන් මාර්ගස්ත සෝවාන් ඵලස්ත. දැන් මාර්ගස්ත කියලා කියන්නේ මාර්ගයට පිළිපන්. එතකොට කොතනදීද මාර්ගයට පිළිපන්න වෙන්නේ කොතනදීද ඵලයට පිළිපන්න වෙන්නේ? ඵලයට පිළිපන්න වෙන්නේ ගෝත්‍ර භුඥානයේදී මාර්ග ඵලය සාක්ෂාත් කරනකොට. නමුත් මාර්ගයට පිළිපන්න කියන එක කොතනද කියන එක එක එක ගුරුවරු එක එක විදිහට අර්ථකථන දෙනවා. මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ දීලා තියෙන අර්ථකතනේ ත්‍රිවිධ රත්නේ ධර්ණ ගිය හැම කෙනාම මාර්ගස්තයි කියලා. බුද්ධං සරණං ගච්ඡාමි කියව ධම්මං සරණං ගච්ඡාමි කියව සංඝං සරණං ගච්ඡාමි කියව හැම දිනාම සෝවාන් මාර්ගයේ ඉන්නේ. මාර්ගයට අවිල තියෙන්නේ. ඒ නිසා අපි බුද්ධ ධර්ම සංඝ ධර්ණයන්නේ ඇහිල්ලෙන්නේ. භාවනා කරලා නෙවෙයිනේ. ඒ නිසා මාර්ගස්ත වෙන්න නම් අත්ත වශයෙන් භාවනා කරලා තමයි. නමුත් මේක මේ බුද්ධං සරණං ගච්ඡාමි කියපු දවසේ ඉඳලා නිවන් දකින්න තාක් අපි කොච්චර චිත්තක්ෂණයක බුද්ධ සත්‍යය සිහිපත් කරමින් ඉනවද කොච්චර චිත්තක්ෂණ ප්‍රමාණයක් වෙන වෙන දේවල් සිහිපත් කරමින් ඉනවද කියන එකෙන් වැටෙනවා අපි කොච්චර සත්පුරුෂද අසත්පුරුෂද අපි බුදුන් සරණ ගියා කියලා කිව්වට කොච්චරක් ඒකට ගැළපෙන විදිහට හැසිරෙනවද කියලා. නමුත් යම් කෙනෙකුට ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊ ධම්ම හේතුපබව කියනකට ඇහුවා වගේ එහෙම නැත්නම් බාහ්‍ය දාර්ශනිකයට බුදුරජාණන්සේ බණ කියනට ඇහුවා වගේ ඒ බුදුන් සරණ යෑම එතන ඉඳලාම වර්ධනයකට හේතු වෙනවන බුදුජාණන් වහන්සේ පවා දේශනා කරනවා යේකේචි ධම්මං යේකේචි බුද්ධං සරණං ගතාසේ නුත්තේ ගමච සම්ති අපාය භූමි බුදුන් සරණ ගිය කිසි කෙනෙක් අපායට යන්නේ නැහැ කියලා. මේ වචන කියනවා කියන එක නෙවෙයි ඒ සමාදන් වෙච්ච දේ අනුව ජීවත් වෙනවා නම් එයා එnde end end end ඔය මාර්ගයේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි තමයි භාවනා මධ්‍යස්ථානක ඉන්න කට්ටිය හැම කෙනාම ඒක කියන්න දෙයක් නෑ බුදුන් සන්නේ යනවා. තිසරණ සන්නේ වෙනවා. ඊට පස්සේ අපි ඉහාට කියලා සීලයක් ආරසා කරලා බණ භාවනා කරනකොට හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න ඕනේ මේ හැම එකක්ම බුද්ධානුස්සති භාවනාවක්. කරන හැම එකක්ම බුද්ධානුස්සති භාවනාවක්. ආහනපාන සතිය කිරුවත් බුද්ධානුස්සතියට වැඩ. මොකද මේ බුදුරජාණන් වහන්සේ කියලා දෙයක් කරන්නේ. ඒක නිසා අපිට අව탁සේරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ අප වෙලා කැප වෙලා තියෙන සාසනයට කියලා. ඒක ඇඟින්ම එන්න ඒක යෙදිලා කරන්න කොච්චර කාලයක් ඒකත් එක්ක ගත කරන්න ඕනද කියන එක කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ. නිතරම බුදුන් එක්ක ජීවත් වෙන්න නම් කොච්චරක් මේ ශරීරය පිරිසිදු තියාගෙන ඉන්න කොච්චරක් මේ හිත පිරිසිදුව තියාගන්නද? කොච්චරක් නම් අපි නිතරම සත්පුරුෂයන් එක්ක ඉන්න ඕනද? කොච්චරක් අපි නිතරම ධර්මය අහන්න ඕනද? කොච්චරක් අපි නිතරම ඊට අනුයාතව කටයුතු කරන්න ධර්මානුධර්ම ප්‍රතිපatti ඉන්න ඕනද කියලා බලනකොට අපි කොච්චරක් මේක හෙලෙත් ආඩු කරගෙන ඉන්නේ කියලා තේරෙනවා. කියලා ඊට බව දැනගත්තට අපි මේ දේශපාලන හේතු ආර්ථික හේතු සමාජික හේතු දාගෙන නොකරන වෙලාව එනකොට බුදු වචනේ බොරුවක් නෙවෙයි අර Taman ඒකට තරම් වෙන්නේ නැති නිසා මේ ඇහිච්ච ධර්මය නැත්නම් Taman ඒකට givisagata ධර්මය අනුධම්මචාරීව ධම්මාන ධර්ම ප්‍රතිපත්තිය දෙන්නේ නැත්නම් Tamanට ආනිසංස නැහැ. ඒ නිසා අසූපමණින් තමයි මේක සිද්ධ වෙන්නේ ආරම්භයේදී. ඒක නිසා ඒක ඇහුණට පස්සේ ඒකට ගරුක සෝත අවධානය කියලා ඒකට අවධානයෙන් ගතු කරනවා නම් එහෙම නැත්නම් අත්ත් සංවේදීව කටයුතු කරනවා නම් ඒ කෙනාට ඒ අර්ථ සංවේදී නිසාම දහම්සොට රජුරවන්ට බණපදයක් ඇහෙනකොට ජීවිත පරිත්‍යාග කරන්න හිතුණා වගේ කය පරිත්‍යාග කරන්න හිතනවා වගේ ඒ ධර්මයේ ඇහෙනකොටම ප්‍රමෝදයක් පහළ වෙනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මේ ප්‍රමෝදය කියලා කියන්නේ නිවනේම පූර්ව නිමිත්ත තමයි ප්‍රමෝදය කියලා කියන්නේ අසහනෙ නැතිකම. අපි මුළු දවසම ගත කරන්නේ අසහනෙ. ලොක්ක පොඩ්ඩක් කියලා ඒක කිසිම වෙනසක් නැහැ. ඔක්කොම ගත කරන්නේ අසහනයකට දරතේ කියනවා පරිලාහය කියනවා. ප්‍රමෝදය ඒකේ අනිත් පැත්ත. ඒක නිසා බණ අහනකොටම ඒ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියන විදිහට පෙර නොඇසු නොවිරූදයක් වගේ Tamanට තේරෙන්න පටන් ගන්නවා නම් මේක තමයි මම මට නියම අර්ථ කුසලයේ සලසන දේ ධම්ම අර්ථ සිද්ධිය සලසන දෙය කියලා වැටහෙනවනම් මෙන්න මේ ඇති වෙන බණ අහනකොට ඇති වෙන මේ ප්‍රමෝදය තමයි අපි හැබෑ වෙනස ඇති කරන්නේ. අපිට ඒ කායෙන්වත් අහන්න දෙයක් නැහැ. ගුරු මසාංශ කියනවා බණ අහනකොට ප්‍රමෝදයක් ඇති වුණාද කියන එක උඹයි දන්නේ. බණ කියන එක නදන්නෙත් නෑ අල්ලපු ගෙදර මනුස්සයා දන්නෙත් නෑ. මේ බණ හරිද වැරදිද කියලා දැනගන්න වෙන කුත්තුව ගහලා බලන්න ඕන කමක් නැහැ මීටරයකට දාලා බලන්න ඕන කමක් නැහැ මේ බණ අහනකොට ප්‍රමෝදයක් එනවනම් නැත්නම් අසහනේ දුරුවීමක් වෙනවා නම් ඒක තමයි බණ. එහෙම නැතුව කොච්චර ත්‍රිපිටක ධාරේ විචිත්ත ධර්ම කතික කියන කටයුතු කරන්න ගියත් අහනකොට Tamanට ಗುಣ විශේෂයක් වෙන්නේ නැත්නම් මුනි නව කලයකට වැටෙයක් කියලා වගේ තමයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට සුත්ත වේන් ඇහිමෙන් මන ඇසීමෙන් නිවන් මාර්ගේ පෑදෙනවද කියලා කියන්නේ බණ අහනකොට යාට ඇති වෙන මේ ප්‍රමෝදමත් වෙන ගතිය කුල්මත් වෙන ගතිය මේ ධර්මය මේ ඇහිම අබුද්ධෝත්පාද කාලව කවදාකවත් කෙරෙන්නේ නැහැ. ලෝකේ ජීන හරියක් තියෙන්නේ බොහෝම කෙටි කාලයයි බුද්ධෝත්පාද කාල. අනිත්‍යව ශූන්‍ය කල්ප. එවැනි කාලයක මේක ඇහෙනවා ඉතින් අපිට නිතරම ඇහෙන නිසා අපි ඒක ගණන් ගන්න නැති වුණාට ඒ ධර්මයේ ඇහෙනකොට ඒ ප්‍රමෝදයේ පහළ වෙනකොට Tamanට තේරෙනවා නම් මේ පෙර කළ කුසල කර්මයක ආනිසංස වාරයක් මේ ඇවිල්ලා තියෙන්නේ බණක් අහන්න හම්බුණා. එනකොට Tamange හිත කුල්මත් වෙන ගතියක් තියෙනවා නම් ප්‍රමෝදය කියලා කියන්නේ තරුණ ප්‍රීතියට ඒක ප්‍රීතියක් බවටපත් වීම තමයි ඒ ධර්මයේ අහගෙන ඉන්නකොට ඉන්නකොට වෙන්නේ. ධර්මයේ අහනකොට ප්‍රමෝදය පහළ වෙනවා. අර්ථ සංවේදී ධර්ම සංවේදී බණහනකොට පාමුජ්ජං ජායති කියලා තියෙනවා. ප්‍රමෝදයක් පහළ ප්‍රමෝදය කියලා කියන්නේ කුල්මත් කරන ගතියක් වෙනවා. හිත අලුත් කරන ගතියක් එනවා. හරියට සිල් දක්වපු නැති එක නම් සිල්යක් රැක්කා වගේ බණක් අහනකොට. අන්නේ ප්‍රමෝදය තමයි ඒ ප්‍රමෝදයේ පැවැත්මට තමයි ප්‍රීති කියලා කියන්නේ. කඩා ගන්න නැතුව ඒ ප්‍රමෝදය යනවනේ ඒක කස කැවෙනවා. Java කැවෙනවා. Java කැවෙනකොට ප්‍රීතියක් වඩ පහත් වෙනවා. පිනා යන ගතියක් එනවා. කොච්චරද කියනවනම් තමන් රූප බලලා, ශබ්ද අහලා, ගඳ බලලා, රස බලලා, පහස ලබලා එන ප්‍රීතියකට වඩා අර නිර්ාමිෂ පැත්තට ගිය ප්‍රීතියක් එන්න පටන් අර ගන්නවා මේ ධර්ම ශ්‍රවණයේදී ඒක කතිකයන් මහන්තගේ දක්ෂකමක් තියෙනවා නමුත් මේ කියන විදියට නම් අහන්නගේ දක්ෂකම තියෙනවා අහන්නට හරි බණ ඇහෙනකොට පමදි සත් පීති ජායති පීති මනස කායෝ පසම්පති ඒ ඒ ප්‍රීතිය කය මනස දෙකේ එනකොට හිත හේමම තැම්පත් වෙනවා නිකන් වක්ෂේපයක් තැම්පත් වෙනවා වගේ පසම්බනේ කියලා කියන්නේ සංහිඳෙනවා කියන එක. ඒ සංහිඳින ආවහම අර ධර්මයට මේ බුද්ධිල නතු වෙනවා. ඒකටම කන දීලා අහගෙන ඉන්නවා. ඒ විදිහට ඇති වෙන මේ පස්සද්ධිය අනුව තමයි ඒකනට සුඛය. ඉදුම් හිටුම් පහසුකම ලැබෙනවා. Taman උලක්කෙට හිටියත් ගලක් උඩ හිටියත් මොනම බරක්වත් තේරෙන්නේ නැහැ. කියලා තිනවා ලංකාවේ වෙච්චි ඔය රසවාහිනී වගේ සංග්‍රහවල තියෙනවා. ඒ දවස්වල තිබිලා තියෙනවා මේ ආර්ය වංශ ධර්ම දේශනා කියලා සුවිශේෂම හාමුදුරු කෙනෙක් තෝරාගෙන රජුරු අනුග්‍රහ කරලා තැන් තැන් වල ආර්ය වංශ සූත්‍ර දේශනා උගන්වනවා. ඒක සුවිශේෂී දෙයක් ලංකාවේ තිබිලා තියෙනවා. දැන් තසෙල්ලිපි තියෙන ඔය <clears throat> ලැබුවට ගඳ බැලි ගලපත්තේ තියෙන ඒ වගේදී විශේෂයෙන්ම රුහුණු කරේ තිබිලා තියෙනවා. අශෝක ලිපි වලත් විශේෂ සූත්‍රයක් වශයෙන් සඳහන් කර තිනවා අලිය වසා කියලා ආදිවංශ සූත්‍රයේ. ඒ බණ කියන බණ අරියවංශ බණ පොළවල් වල වෙච්ච දේවල් ලංකාවේ මුළු රසවාහිනී පොත pāli භාෂාව වශයෙන් කරන හැම රටකම දන්නවා. ඒක හාමුදුරු කෙනෙක් යනකොට අරියවංශ සූත්‍ර දේශනා කරනවා මාස 3කට සැරයක් 6කට සැරයක් කරනවලු. මේ ශාන්ති යනකොට සෙනඟ පිටිලා. ඒක මුළු රාත්‍රියේම කියනවා. ඉතින් ඒක ගල්තලාවල් හදලා ආසනය සකස් කරලා ඒ මිනිස්සුන්ට අහලගම් නිඳගම් දීලා තියෙනවා එනේ නෑට උපස්ථාන කරන්න ඕනේ මාතායකට සරයක් විතර කියවනවා මේ ශාන්ති අනකොට සීලු දෙනාම කන්‍යෝ මාගෙන හිත නමාගෙන බණ අහනවා මේ ශාන්ති හිතලා තියෙනවා දැන් මං ගියොත් සංඝයා වහන්සේ නමක් වශයෙන් තිනගේ විසිනවා මේ ශාන්ති නිසා පඳුරක් අයිනේ පාත්‍රය තියාගෙන බණ අහගෙන ඉන්නකොට විශාල වේදනාවක් ඇවිල්ලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේට තේරලා තියෙනවා ජීවිත තර්ජන මට්ටම වේදනාවක් කියලා ඒ නිසා ඒ තීතු වල දැන් මම මෙතන කෑ ගැහුවොත් එහෙම මෙතන ගැවිස්සෙනවා. බලනකොට විශාල පොළඟෙක් ඇවිල්ලා ගහනවා. ඒකට ඒත් එකම බනටත් හිත යනවලු මේ කිලි පොළනවලු ඇඟ මෙහෙ පැත්තෙන් පොළොන් විසනක් වෙනවා මේ පැත්තෙන් ප්‍රීති ප්‍රමෝච්ච පහල වෙනවා. මේ මංස මේ ආමතු කරලා තින්නේ පොළඟ අරගෙන පාත්‍රයට දාලා තවිකෙන් වහලා පාත්‍රේ නමලා තියලා බනහනුවට හිතාගත්තු මේ බන හරිනම් මේ ප්‍රීති ප්‍රමෝදය හරහා විස බහිඳුන. මේ සංස උදේ වෙනකම් බණහනකොට මතක නෑ පොළොංග කාවදන රිදෙනවා බණහාල ඉවරලා පස්සේ උදේ වෙනකොට ළඟ තියෙන පන්සලට ගිහිල්ලා තියෙනවා ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා මේ කැඳ ටිකක් දුන්නා වළඳලා ආගන්තුක සත්කාරය කරා ඊට පස්සේ ගිහිල්ලා කියනවා නේ මෙහෙමයි මට මේ රෑ මෙහෙම වැඩක් වුණා විෂ ශරීරේ මට පොළොංගෙක් ආයෙ ඊට පස්සේ කරන පිස්සු කතා කරනද ඔය පොළොංගෙක් කරන කොහොම ඉන්නේ කොහොමද මේ ඉන්නේ පොළොංග හරිම විදේව් කවදාකවත් ඉන්න බෑ පොළොංග කාපු ගමන් මේ ශ්ලේෂ්මල බටක ඔක්කොම පුපුරනවා. එහෙන් ලේනවා, නාසයෙන් ලේනවා, ලිංගෙන් ලේනවා, වකුගඩු ඇතුළට ලේ යනවා, බඩට ලේ යනවා, ඔක්කොම පුපුරනවා. වෙන්න බෑ කියලා. ඒ ශාන්ති කිව්වලු ඇත්තම තමයි ඒ තරම්ම වේදනාවක් ආවේ. නමුත් මේ බණට ඇතිවෙච්ච ප්‍රමෝදය, බණට ඇතිවෙච්ච ප්‍රීතිය, බණට ඇතිවෙච්ච පස්සද්ධිය සුඛේ නිසා මේ කිලිබැලීමක් ආව ඇඟේ. ඒ නිසා මට විස කැවුන්නේ අර හඳුරු කොහොණක් අපිලිගන. ඊට පස්සේ පාත්‍රය අරලා පෙන්නුවා. පොළඟා. එතකොටලු පිළිගත්තේ මේ පොණගෙක් කාලයි කියලා. ඉතින් ඒ ඔක්කොම ගෙවෙනවා. ඒ ඔක්කොම මේ අර ධර්මයේ අහනකොට ඇති වෙන ප්‍රීති ප්‍රමෝද වලින් නැති තවත් කතාවක් ඊට මම කියන්න මොකද ඕගොල්ලෝ කතා අහන්න තාතනේ දාන ටික පැය එකමාර විතර යනකොට බණ අහනකොටත් එපා වෙනවනේ. අම්මයි තාත්තයි ගියාලු අරිවංශ පත්‍ර දේශනාව අහන්න බඩදරු අම්මා දුව ගෙදර තියලා කිව්වලු තේ තුයි එන්න එපයි කියලා. යන්න තිනවලු වැවකින්. ඉතින් ඒ හැන්දකොරේම වැව් තොටුයා. ඔක්කොම සෙනඟ දාන එහා පැත්තට ගිහලා මේ මනසත් බනහනලු. අරහම් මණ්ඩි ඉදිරිටලා කල්පනා කරට ඉන්නම බැරිලු. බඩදරු අම්මා. ඊට පස්සේ හිතාගත්තලු අම්මත් බැන්නා තාත්තත් බැන්නා යන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් යන්න බෑනේ ඔරුවෙන් එකට වෙන්න ඕන. බඩේ දා බබා. යාළු ගා යන්න පුළුවන් තරම් වතුර බෑහන කියලා රෙදි ටික ගලව ගත්තලු. ගල්ලා පිටේ තියලා බැඳගෙන දැන් පීනනවලු. පීනනකොට මොකෙක් හරි ඇදිලා එනවා තේරුණාලු. කිඹුලෙක් ඇවිල්ලා මෙම මේ කලව ඇල්ලුවාලු. අල්ලනකොටම මෙයා හිතාගත්තලු මම බන සත්‍ය නා. මුත කන්න බෑ. කියනකොටම මේ ඇඟ කිලිපොළන ගන්න කිඹුල කට ඇරියා. අල්ලව කතාත් ඇරියාලු. මේ අම්මන්ට දන්නවා දැන් ටිකක් වැඩේ ඩේන්ජරස් කියලා බඩ මේ ගැඹුරට පීනගෙන යනකොට කිඹුල දෙවෙනි සැරේත් ඇල්ලුවලු. අල්ලනකොටම අදිෂ්ඨාන කරාලු මම යන්නේ බනහන්න. ඔන්න වෙන දෙයක් වෙච්චාවයි. උඹට ඕනම් කාපන් කිනකොට ඇඟ ඇතුලේ අර ඔය ප්‍රීති ප්‍රමෝදේ එනකොට මේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් එන්නේ. ඇඟ ඇතුලේ කිලිපීමක් එනවා. ඒ කිලිපිලි වෙනකොට උණ බහිනවා, දත්යක් උන් නැති වෙනවා, කොයි එකක් නැති වෙනවා. කිපල දෙවෙනි සැරේත් කට ඇරියා. තුන් සැරේත් ඇල්ලුවල තුන් සැරේත් වැඩිම කරනකොට ඒ කොටලු. තනිපණි ගාන ගිල බනහනකොට උදේ පාන්දර අම්මයි තාත්තයි දැකලා හොඳටම බනින පටන් ගත්තලු තිට ඉන්නපයි කියලා නේද ගියේ මොකද්ද මේ කරන්නේ රසිකවලෝ අම්මා කියන දෙයත් ඇත්ත අපච්චි කියන දෙයත් ඇත්ත මේක අවුරුද්දකට සැරයි එන්නේ මට මොන විදියෙන්වත් ඉන්න බෑ ඒක නිසා උඹ ආවේ කොහොමද මං ඔරුව පීන මේ මේ පීනලා ආවේ ඉතින් අම්මයි තාත්තයි ඒගොල්ලෝ කවදාකවත් වෙන්න බෑ මේ බඩදරු අම්මා කෙනෙක් මේ වැවක් පීනනවා කිව්වා ඊට <coughs> පස්සේ නෑ නෑ මෙහෙමයි වුනේ මම වතුර පුළුවන් තරම් බහිනකම් ගිහිල්ලා එන්නේ එන්නේ ඇඳුම් ගැලෙව්වා. අල්ල රෙදිපොට්ටිය බැඳගෙන පිටේ බැඳගෙන පීනවා. අම්මා විශ්වාස කරන්නේ කිඹුලා කෑවා මගේ කියලා. ඇත්තනේ යක්ෂයෝ යෝගේ ඇටි කිඹුලෝ ඉන්නවනේ යෝගේ දන්නවනේ කියලා මෙහෙන් බලන්න කියලා කකුල පෙන්නවලු. දත් අල්ලෝ පාරේ එහෙම තිබුණලු තුම් පොළක. ඉතින් ඊට පස්සේ අම්මට තාත්තට තියෙනවා මේ බණ අහන්න තියෙන මන අපේ. ඒ වගේ මේ සඳහා තියෙන මේ අපකපවීම දිහා බලනකොට ඒ අදිෂ්ඨාන ශක්තිය සාමාන්‍ය ඔය ප්‍රමෝද මට්ටමේ ඉන්නේ ප්‍රීති මට්ටමේ ඉන්නේ පස්සද්ධි මට්ටමේ සුඛ මට්ටමට යනකොට මේක කැට ගැහෙන්න පටන් ගන්නවා මේක අදිෂ්ඨාන ශක්තියක් එනවා ඕන දෙයක් වෙනකොට කරගෙන යන්න පුළුවන් ඉතින් ඒක නිසා ඒ ගතිය නිකම් අදිෂ්ඨාන කරපමණින් එන්නේ බණ අහනකොට වෙන ප්‍රීතිය බණ අහනකොට වෙන ප්‍රමෝදය බණ අහනකොට එන මේ පස්සද්ධිය බණ අහනකොට මේ සුඛය ඒ කිනාට බණ යන්න කල්ලාතුම තේරෙනවා මොන්න જાතියෙන් හරි කළා මේක අහන්න ඕනේ. මේ පාවුල ගෙදර ඉන්න මිනිස්සයා අම්මයි තාත්තා ඒ වගේ තීල ගියාට පස්සේ සාදුනාදේ ඇහිලා සිතුල් පව්වේ මළුවේ ගිහිල්ලා පහළ වුණා කියලා කතාවකුත් තියෙනවා. ඒ වගේ යන ගත්තොත් හෙට උදේ වෙනකම් බණ කියන්න වෙනවා. කෙසේ නමුත් ඒ තරම් 이르දි ප්‍රතිහාරය කරන්න පුළුවන් මේ බණ අහනකොට කන් යොමාගෙන නිතනමාගෙන සද්ධර්මෙ වෙන්නත් ඕනේ. ඒක මේ නෛර්යානික සද්ධර්මෙ වෙන්න ඕනේ. බයිලා අහන්නයි මයිකල් ජැක්සන් අහනකොටත් ඕව වෙනවා. ඒ මිනිස්සුන්ටත් හොඳට කරන්ට් එක නැගලා කෑ ගහගෙන දඟලනවා චිත්‍රපටයක ඕනනම් බලන්න උදේ වෙනකම් වියදම් කරනවා මිනිස්සු. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේක නෑ සත්‍තා ධර්මං දේශේති. එහෙම නැත්නම් සාස්ෘණ වංශගේ සබ්‍රක්‍මචාරින් වහන්සේ නම ධර්ම දේශනා කරට මේ දේ වෙනවා නම් ඒක විමුක්තායතන ශීර්ෂයක් වෙනවා. ඉතින් හුඟව දෙනෙක් හිතන්නේ විමුක්තායතන ශීර්ෂයක් කරන නිවන් දකි කියලා. නිවන් දකීම තමයි ඒකේ ශ්‍රේෂ්ඨ අර්ථය. නමුත් ඒ හිතේ අසහන චිත්තක්ෂණයට නැතිවෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට තියෙන වෙහෙස නැතුව මේකට නතු වෙන්න පුළුවන් ගතිය එනවනම් ඒක තමයි ප්‍රමෝදය කියලා කියන්නේ. ඒක තවදුරටත් වඩා ගන්නකොට තමයි ප්‍රීතිය පහළ වෙන්නේ. ඊට පස්සේ තමයි පස්සයි. ඊට පස්සේ සුඛේ සුඛෙන් තමයි සමාධිය එන්නේ. ඒ සමාධිය තමයි නිවන් දකින්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට බණ අහනකොට නිවම්ම නොලැබුණත් මේ බණ ඇහිීමේදී ඒකට සතිය යොමු වෙන ගතිය තියෙනවනම් අප්‍රමාදයේ යොමු වෙන ගතිය තියෙනවනම් එළඹ පිළඹ වාසය කරන ගතිය එනවනම් ඊගිනට කායිකවත් අහන දෙයක් නැහැ මේ බණ නෛර්යානිකද මේ ධර්මයේ කෙලෙස් නැති කරන තැනට යනවාද මේ ධර්මයේ අහනට කෙලෙස් කුසල් සිද්ධ වෙනවද කියලා Tamanට ඇතිවෙච්ච ප්‍රීති ප්‍රමෝද ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා බණ අහලා අහලා පුරුදු වෙච්ච කෙනාට මොන්න පාඩුවක් සිද්ධ වුණත් එයා ඒ අර නෛර්යානිකව එහෙම නැත්නම් අපි කියන නිර්ාමිෂෝ ලැබෙන ඒ සුඛයට ඇදිලා යන ගතිය නිසා යක්ෂයොත් බනහලා තියෙනවා. සර්පයොත් බනහලා තියෙනවා. මිනිස්සුයොත් බනහලා තියෙනවා. ඒ බනැීමේදී ওই වෙන්න ඕන විප්ලවේ සිද්ධ වෙනවා. ඒක නිසා මේ බන අව탁සිරු කරන්නත් එපා. ඒ වගේම තමයි බනක් අහන වෙලාවේදී ඒක වෙන වැඩ කරන ගමන් අහනවට වඩා පුළුවන් තරම් ඒ සඳහා තැදී පැහැදී හිටගත්තොත් එහෙම නැත්නම් මුළු හදින්ම දෝතිම්ම බනහන්න ගියොත් වෙනසක් ඇති වෙනවා. නමුත් ඒකට ධර්මදේශනා સમાપ્ત කිරීම මට කියන්න තියෙන්නේ පෙරපින් තියෙන්න ඕන. අපිට ඒක කරන්න බෑ මොකද බනහන වෙලාවෙත් අපිට වැඩ කරන්න වෙලා තිනවා අපේ කර්ම. බන ඕනේ අපිටත් යන්න ඕනේ බෑ. ඒක නිසා දුවට පිනක් දහමක් කරන වෙලාවෙ මතක තියාගන්න මට ඒ වගේ විමුක්තායතනට යොමු වෙච්ච වෙලාවේ මට මේ එහෙම් මෙන් අතුරු කරදර නැතුව අඩු ගානේ බණක් අහන වෙලාවේ එහෙනම් ඉතිරි වැඩ කරන වෙලාවදී මට උදේ කලාව ලැබේවා. මට විවේකී ලැබේවා. මට මේ හිතේ පිරිච්ච ගතිය ලැබේවා කියන එක පතනවා මිස මට මේ විසාකා වෙන්න ලැබේවා බෙන්ස් කාර් එකක් ලැබේවා ෆ්‍රිජ් එකක් ලැබේවා කියන යන්න ගියොත් ඒක ෂුවර් හම්බ වෙනවා. ඒකේ අහන්න දෙයක් මොකද මේ බරපතල කුසල්. ඒ වෙනුවට අපි නෛර්යානිකව පතනවා නම් මම මේ විමුක්තායතන සීර්ෂයකට යොමු වෙච්ච වෙලාවේ මට කිසි බාධාවක් එන්න එපා. මට උදේකලා වේවා. මට විවේකී වේවා. මට පිරිච්ච ගතිය වේවා කියලා ඒ වගේම කාගරි විමුක්තායතන පාරකට යනකොට කද්දාවත් අකුල් හෙලන්න එපා. අපි දන්නේ ඒක කොහෙද වෙන්නේ කියලා. ඒ නිසා සාසනික වැඩ කරනකොට අපි දැනගන්න ඕනේ බණ අහනකොට මේ කටයුතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ බණ අහන වෙලාවේදී දෙකට දෙතෑවර කරන්නේ නැතුව අනිවිත වෙන්නේ නැතුව ඒ කටයුත්තට යෙදීම ඒක සාසනික වශයෙන් ලොකු අලංකාරයක් තියෙනවා. ඒ වගේම අපිට හම්බ වෙන පොඩි ඉස්පාසුවක්. වෙන වැඩ කරන්නේ නැතුව ඒකට හම්බ වෙන එකම ලොකු ඉස්පාසුවක් ධර්ම ගෞරවයක්. ඒ නිසා මේකට අපි සාමාන්‍ය වචනෙන් ධර්ම ගෞරවයේ ඒ නිසා මැත්තේදී හෝ අපිට ඒ කටයුත්තකදී විමුක්තායතන සීසේ පැන්න වේලාවක අපිට හුදෙකලාව ලැබේවා අපිට විවේකී ලැබේවා අපිට ඉති පිරිච්ච ගතිය ලැබේවා අද ධර්ම දේශනාවත් ඒකටම හේතු වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව පළවෙනි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා